නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අච්චි වේදනාති වාපනස්ස සති පච්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති හේවං ච කෝ භික්ඛවේ භික්ඛු වේදනා සුවේදනානුපස්සී විහෙරති තී මුලාසනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්මසරණ විහාරස්ථානයේ දීචපතා පවත්වාගෙන යනු ලබන ධර්මදේශනා මාලාවේ විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන එන ධර්මදේශනා මාලාවේ අද අපි මේ ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දසවෙනි දේශනාවට. මේ වෙනකොට අපි අපේ ශක්ති ප්‍රමාණය කායනුපස්සන කොටස ලැබිච්ච කාලයේ ඊට ප්‍රස්තාව අනුව ඉම කරන්න යෙදුණා. අපි පසුගිය අවස්ථාවේ පසුගිය වාරයේදී වේදනානුපස්සනාවට දැස ගැනීම කරා. ඒකදී ඇත්තටම වේදනානුපස්සනාවට සම්බන්ධ ප්‍රධාන කාරණා මූල ධර්ම වශයෙන් ගොඩාක් එදා සාකච්ඡා වෙන්න යෙදුණා. නමුත් අර භාවනාවට අදාළ සරල උපදේශ කොටස් සමහරක් තවදුරටත් සාකච්ඡා කරොත් හොඳයි කියන එකයි මේ දේශනාව පිළිබඳ හැටලා බලනකොට මට මතක් වුණේ මට 100ට ආවේ ඒ නිසා කල්පනා කරා ඊ ගාවට තියෙන චිත්තානුපස්සනාවට කොට වෙන්න කලින් මේ සූත්‍රයේ කෙටි පරිච්ඡේදයක් වශයෙන් දරුණත් භාවනාවේදී ලොකු අදාළ භාවයක් ඇති මේ වේදනාව ඒවත් වේදනානුපස්සනාව ගැන අදත් ටිකක් කරුණු ඉදිරිපත් කළොත් හොඳයි කියලා. ඒක නිසා වේදනානුපස්සන අවසානයේ සඳහන් වෙන බොහොම සාරගර්භ පාඨයක්. අපි එදත් ඒක දේශනාවක් වශයෙන් සත්‍යහායනාවක් වශයෙන් ඉදිරිපත් කළා. එච්චර විස්තර විභාගයට යන්න බැරි වුණා. අද ඒක ඉස්සරහින් තියාගෙන මාත්‍රකාව වශයෙන් තියාගෙන තමයි මේ ධර්ම දේශනාවේ කතාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි අත් වශයෙන්ම එදා සම්පූර්ණ කරන්න හිදිච්ච මේ මූල ධර්ම කරුණු එකින් එක භාවනාවට නංවනකොට නැත්තම් භාවනාවේදී ඉදිරිපත් වෙනකොට යෝගාචරයා ගත යුතු ප්‍රායෝගික කොටස් ප්‍රෝජනේ සලකලා ගත යුතු කොටස් සාකච්ඡා කරමු. ඒකෙදී අපි ඇත්තටම මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ කියන මේ වේදනා ප්‍රධාන කොටස් තුන භාවනාවේදී කොහොමද සම්බන්ධ වෙන්නේ? භාවනාදී කොහොමද අපි එකෙන් වේදනාවෙන් වේදය නැත්නම් අවබෝධය ලබා ගන්න කොහොමද කියලා. මේ වේදනාව පවා ලෝක සත්‍යයගේ පැත්තෙන් නැත්නම් පු탁ජන මිනිස්යාගේ පැත්තෙන් බැලුවොත් මේ සම්බන්ධයෙන් අපට තියෙන්නේ සුඛ වේදනාව සොයා යෑමේ මේ භෞතික ව්‍යාපාරය. ඒ නිසා වේදනාව නැති කිරීමටයි කියන වෙන විදිහට කියන දුක්ඛ වේදනා වශයෙන් අපි හඳුනා ගන්නා වූ මේ වේදනාව නැති කරන්නයි මේ සෑම ආගමක්ම අපි කිට්ටු කර ගන්න හදන්නේ සෑම භෞතික සම්පත්තියක්ම වෙනුවෙන් අපි මේ ප්‍රයත්න කරන්නේ පරිේෂණ කරන්නේ ආහනේ කරන වේදනාව මගින්ම වේදනාව දුරු කරන්න නම් වේදනාව වේදයක් අවබෝධයක් බවට පත් කර ගන්න ඕන සාමාන්‍ය පුතර්ජන ලෝකයේ එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ මේ දුක් වේදනාවට ප්‍රතික්‍රියා කරලා සුඛ වේදනාව ලං කර ගැනීමේ ව්‍යාපාරය නිසා අපට කවදාකවත් වේදනාව සුඛ වේවා දුක වේවා ඒක වේදනාව වශයෙන් දැක ගැනීමට ශක්තියක් අපට නැහැ මොකද දුක් වේදනාව පිළිබඳ ද්වේෂය සුඛ වේදනාව පිළිබඳ ලෝභයක් කියලා දෙකෙන් අපේ හිත නිතරම මායාව වෙලා තියෙනවා ඒක නිසා මේ කයේ කය අනුව බලන්නා වගේ වේදනාව දිහා වේදනාව අනුව බැලීම වේදනාසු වේදනානුපස්සී විහෙරති කියන පාඩේ මෙතනදී ඒ වේදනානු වේදනානු පස්සන සතිපට්ඨාන පර්වයේ අවසානයේ සඳහන් කරන අත්ති වේදනාති වාපනස සති පච්චුපට්ඨිතා හෝති භාවනා කරගෙන යනකොට මට දැන් වේදනාවක් කියනවා අන්න ඒ මට්ටමට හෝ සත්‍ය පිහිටනවා. අත්ති වේදනාති වා බරස්ස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය. වේදනා මතින් තෘෂ්ණාව තණ්හාව වෙනුවට වේදනා මතින් පඤ්ඤා වේදනාපච්චය තණ්හා වෙනුවට වේදනාපච්චය පඤ්ඤා ආන ඔය මේ සංදිස්ථානයේදී ඔන්න ඔය මාරුව ඔන්න ඔය තමන්ගේ පැත්තට ඒ වාසිය පැත්තට හරවා ගැනීම සඳහායි වේදනාවන් විශේෂ වේදනාවන් වගේ බලන් ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් මට දැන් වේදනාවක් තියෙනවා කියන එක සතිය පිටවා ගන්න ඕනේ. අක්ති වේදනාතිවා පනස සති පච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය. පටිච්චති මත්තාය. තව මතු මැත්තේයි සත්‍ය තහවුරු කර ගැනීම සඳහා අනිසිතෝච විහෙරති. වේදනාව නිස්සය කරගන්නේ. වේදනාව අනාගන්නේ නෑ. වේදනාව දාගන්නේ නෑ. වේදනාව විශේෂයි පුංචක්, ඩිංගිතක්, ඈත් වෙච්ච ස්වරූපේ, මෑත් වෙච්ච ස්වරූපේ. ගැඹුරේ කියනනම් පරතෝ සංකල්පයෙන් යුක්තව වේදනාව දිහා බලන හැටි. මේක කියන අනිශ්චිතෝච විහෙරති. නැච කිංචි ලෝකේ උපාදීති. කිසිම දෙයක් මේ ලෝකේ වශයෙන් අල්ලගන්න යන්නේ. මේ කියන්නේ වේදනා ලෝකයේ සුඛ වේදනාව අල්ලා ගැනීමක් වශයෙන් හෝ දුක් වේදනාව නැති කිරීමට ගන්නා ප්‍රයත්න වශයෙන් ලොකු ව්‍යාපාර කිරීමක් හෝ නැතුව අනිශ්චිත වශයෙන් එහි නිස්සය වෙන්නේ නැතුව ගැලෙන්නේ නැතුව ගාගන්නේ නැතුව අනාගන්නේ නැතුව වේදනාව දිහා වේදනාව වශයෙන් බැලීමයි ඉතින් මේ කියන කොටත් අහන කොටත් පේන්න තියෙනවා අපේ වේදනාව વિશે දක්වන දෘෂ්ටිය. වේදනාව વિશે අපි හැසිරෙන ආකාරය අපිට නැවත සලකා බැලීමක් කරන්න වෙනවා. ඒ නිසා සුඛ වේදනාව වශයෙන් අපි අරගත්තොත් මේක ඉස්සල්ලාම පෙන්න ඒ සුඛ වේදනාව ඕනම කෙනෙක් විඳිනකොට විඳින බව නම් දන්නවා. දැන් පොඩි දරුවෙකුට මේ සීනි බෝලයක් හරි මොනවා හරි දෙනකොට එයාගේ හැඟීම් වෙනොත් ක්‍රියා වෙනොත් බලන ඉන්න අයටත් එන හොඳටම ඒක විඳිනවා. එතකොට සුඛං වේදනං වේදේමානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති. ඒ පොඩි දරුවගේ සුඛ වේදනාව සුඛ වේදනාව වශයෙන් විඳීමක් තියෙනවා. නමුත් මෙතන සුඛං වේදනං වේදයාමීති පජානාති කියලා කියන විශේෂ ඥාණයෙන් දැනගන්න එකයි අර පොඩි දරුවා දැනගන්න එකයි අතර තියෙන වෙනස තමයි අපිට දැන් මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙන්නේ. මේ හතිපත්ඨානය කියනවායි කියලා, භාවනා කරනවායි කියලා පොඩි දරුවට ලැබෙන වේදනාවමයි තමයි අපටත් ලැබෙන්නේ. ඒ වේදනාවට පොඩි දරුවගේ දැනුමක් කියනවනම් මොකද්ද මෙතන මේ සරුවචන් වහන්සේ සුඛ වේදනාවක් උපදිච්ච වෙලාවේදී සුඛ වේදනාවක් මම විඳිනවා කියලා දැනගන්නය විශේෂ ඥාණයෙන් දැනගන්නේ කියලා කියන්නේ අදහස. මේක මෙහෙමයි අපට ඒ පළවෙනිම පියවර වශයෙන් ගන්න තියෙන්නේ මේ පොඩි දරුවා සුඛ වේදනාවක් විඳිනකොට මම විඳිමි. මේ වේදනාව මගේ. මමයි මේ වේදනාව විඳින්නේ ආදි වශයෙන් ඒක හැම වෙලාවෙම නිශ්චිත භාවයක් තියෙනවා. ආත්ම සංඥාවත් එක්ක පැටලිච්ච ගතියක් තියෙනවා. ඒක නිසා සුඛ වේදනාවක් උපදිනකොට සතුටක් යෝගාවචරයා නැත්නම් සතිපට්ඨානයේට නැත්නම් වේදනාව භාවනාවට නංගනවා. වේදනාව විපස්සනාවට නංගනවා. වේදනාව සතිපට්ඨානයට නංගනවා. නැත්නම් අත්ති වේදනා කිවාබනස්ස සතිපච්චපට්ඨිතා හෝති කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? වේදනාව අර වගේ ආත්ම සංඥාවක් මම මාගේ හැඟීමකින් තොරව වේදනාව හුදු වේදනාවක් වශයෙන් දැක ගන්න. ඒ සුඛ වේදනාව. ඒ සුඛ වේදනාව මේ විදිහට දකින්න නම් ඒකාන්තයෙන් කල්ලාතු උපදේශයක් දීලා තියෙන්න ඕනේ. අපි සාමාන්‍ය වශයෙන් සුඛ වේදනාව වෙනකොට ඇලී බැඳී ගන්නෙ මේකයි මම මාගේ තියෙන හැඟීමයි කියන දෙක අතර තියෙන මේ සම්බන්ධතාවය නොදන්න නොදක නොදැන මේ දෙක අතර පටලවිලක් වෙන නිසායි. අවුරුදු 10ක් වෙන නිසායි. අන්න එහෙම වෙන්න දෙන්නේ ඉස්සර වෙලා වේදනාව වේදනාව වශයෙන් දකින්න නම් ඒ දකින වේදනාව නිසා යම් වෙලාවක අපිට වේදනාව වේදනාව වශයෙන් දැක්කා නම් එතකොට කියන්න පුළුවන් ඒ පුද්ගලයා වේදනාව වේදනාව වශයෙන් පජානනය කියන වචනය නොක්‍රියාත්මක වෙනවනම් සත්තුපලද්දින් පජහති අත්ත සංඥං උග්ඝාටේති මේ සතෙක් කියන හැඟීම වෙනුවට වේදනා චෛතසිකය ඒ වගේම මේ විඳින මම ආත්ම සංඥාව ගලවලා දානවා සත්‍යෝපලද්දින් පජාති. මේ විඳින සතෙක් පිළිබඳ හැඟීම අතහැරෙනවා. කුදු වේදනාව වේදනාව පමණයි. ඒ තරමටම යනකම් අපි ඉස්සලා ඉස්සලා විඳින හැම වෙලාවෙදීම <clears throat> වේදනාව මම වාසයෙන් මගේ වශයෙන් දකිමින් දකිමින් සත්‍ය පිහිටන්ට උත්සාහ කරනවා. කොච්චර සත්‍ය පිහිටන්ට උත්සාහ කළත් මේ වේදනාවේ විඳින්නේ ඒ වේදනාවෙන් සැප විඳින්නේ වාසනාවන්තේ පෙර පවතින පින නිසා මට සැප ලැබුණා කියලා හිතන හිතන්නේ ඉන්න තා අපි වේදනාවට සතිය පිහිටලා නැහැ අතරමැද සංඥාවල් රාශි රාශි වශයෙන් අර සූප වේදනාවත් එක්ක පටලවි පටලවි තමයි එන්නේ පොඩි දරුවගේ ඉතාමත්ම ගැඹුරින් මේක තියෙනවා ගලවන්න බැරි තාලයක නමුත් යෝගාවචරයට ඉස්සලා සුඛ වේදනාව විඳින වෙලාවෙදී ඒ පිළිබඳ ඇලීමක් ඇති වෙන්නෙම ඒ සුඛ වේදනාවට කෙලින්ම මුණ දාලා නැතුව මුණ දාලා තියෙන අතරවාරේ අර ආත්ම සංඥාව මම මාගේ හැඟීම එන නිසා. ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට සුඛ වේදනාවක් විඳින චිත්තක්ෂණයක සතිය පිහිටියානම් ඒකේ තියෙන පළවෙනිම ලකුණ තමයි එතන විඳින්න සතෙක් හෝ ආත්ම සංඥාවක් නැහැ. ආත්ම සංඥාවක් ගැළවිලා නැනකොට හුදු වේදනාව පමණයි. අත්ති වේදනාති වාපන සතු සතිපච්චපච්චිතා හොදි වේදනාවක් තියෙනවා කියන එක විතරයි කියන්නේ. විඳින්නේ නැත්නම් වේදනාවට අයිති සතෙක් දෙක නැතුව. ඉන්න මේකට කියනවා පරතෝ සංකල්පය කියලා. හරියට අනුන්ගේ දෙයක් බලන්න වගේ Taman තුල තියෙන වේදනාව ඒ ආකාරයෙන්ම දැක ගන්න. ඒක සුභ වශයෙන් සිපුරනට ගන්න යන්නේ නැහැ. අසුභ වශයෙන් පැහැර කරන්න යන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයට ආස්වාද ප්‍රසවාස භාවනා කරගෙන යනකොට උනත් <clears throat> ඒ භාවනා හොඳට හරියාගෙන එනකොට දැන් මට ඇතුළේ නැතුළේ හුස්මක් පාස පිටේ පිටේ හුස්මක් පාස දැන් මට භාවනා හරියාගෙන එනවා කියනකොට යම් ආකාරයක සුඛ වේදනාවක් එනවා ඒ සුඛ වේදනාවක් ආපුවාම සමානලාට කයි ඉතාමත්ම සාලු ගති පහළ වෙනවා තව සමහර වෙලාවට ආලෝක සංඥාවල් පහළ වෙනවා තව සමහර වෙලාවට තමන් කරන භාවනාව පිළිබඳ අධික තක්සේරුවක් නැත්නම් මට දැන් ඉතින් ඊට පස්සේ මගේ සත්‍ය කැඩෙන එකක් නෑ මගේ සත්‍ය විකතෝම ආනාපානෙම පවතිනකෙන් විශ්වාස පහළ වෙනවා ආන්නේ හැම වෙලාවෙදිම මගේ භාවනාව හරි ගියා මට ආනාපානෙ හරි ගියා আদি වශයෙන් ඒ හිතවිලි ප්‍රත්‍යක්ෂයෙන් පරිබාහිර වෙන හැම හිතවිල්ලක්ම ඕනෝයි කියන විදිහේ අත්ත් සංඥාවට හෝ එහෙම නැත්නම් මේ සත්වෝපලක්ෂයෙන් කියනද මේ සතෙක් ඉඳින්නෙක් වශයෙන් ඒකට ඇදී බැඳී ගන්නවා. සත්ත්ව කියන පදේ විස්තර කරන්නේ පාළියේ බැඳී ගන්න, ඇලී ගන්න කියන සත්‍යය. ඒ නිසා සුඛ වේදනාවට ඇලී ගන්න ගතියක් එතන මමයේ විඳින්නේ කියලා ඒක නම්බුවක් වශයෙන්, මාන්නයක් වශයෙන් ගැනීමත් දෙක තමයි මේ කියන්නේ නචකින්චි ලෝකේ උපාදී. කිසිම දෙයක් අල්ලගන්නේ නැති හැඟීමෙන් කරන්න නම් ඉස්ලාම මේක අහලා තියෙනවා. ඊගාට කරලා කරලා කරලා වැරදි වැරදි ගිහිල්ලා ඔන්න වෙලාවක අපිට දැක ගන්න පුළුවන් වෙනවා ආනාපානය කරනකොටම මේ සුඛ සංඥාවේ නැහැ. සුඛ සංඥාව වෙනකොටම මේ සුඛ සංඥාවට බැඳුනොත් එක්ක ආනාපානෙන් ගිලිහෙනවා. එහෙම නැත්නම් මේ සුඛ සංඥාව මම විඳින්නේ කියලා තණ්හා වශයෙන්, මාන වශයෙන්, දෘෂ්ටි වශයෙන් පටලැවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක මෙනෙහි කරන්න ඕනේ පරතෝ සංකල්පයෙන්මයි. ඇලී ගන්නේ නැතුව. බැඳී ගන්නේ නැතුව වෙනේ කාණ්ඩ වලින්. ඉතින් මේක තමයි මේ රූප ධර්ම මතින් ආසල් පසාචි වන්නා කියලා කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතු. ඒක මතින් යනකොට පහළ වෙන මේ නාම ධර්ම බොහෝ විට ඒ වගේ වංචනික ධර්ම සහ සංඥාවලින් පටලවිලා තියෙනවා. ඒක නිසා ඒවා මතු වෙනකොටම මෙනෙහි කිරීම තමයි මේකට දෙන්න තියෙන ප්‍රායෝගික උපමානයි. පහ වුණොත් අනිවාර්යයෙන් මේක මම මාගේ කියලා හැඟීමක ඇදී බැඳී ගන්න ගැටේ තියෙනවා. ඒක නිසා මේ සුඛ වේදනා දුක්ඛ වේදනා වගේ යනකොට මෙනෙහි කිරීම ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන අරමුණු වශයෙන් තාවිජිත විතර කියනවා ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා වශයෙන් පිට වෙනකොට පිට වෙනවා වශයෙන් ස්වභාවික විය යුතු ආක් වගේම අරමුණ මතුවෙනවා හා සමගම මෙනෙහි කිරීමේ අවශ්‍යතාවය මෙතෙන්දි පේනවා. පමා වුණොත් මේ එන සුඛයට බැඳීමක් එන දුක්ඛයට වෙන්වීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ වාගේ සායන කායනුපසනාවල වේදනානුපසනාවට යනකොට පුරුදු පුහුණු කරගත්ත විපස්සනා පරිච්ඡයක් ගැම්ම අරගත්ත සත්‍යයක් ඒ කියන්නේ සුපතිච්ඡ සත්‍යයක් තියෙනවනම් යෝගාවචරය ක්‍රම දෙකකින් ඒ කියන්නේ හරියට එන අරමුණ හරියටම ඒකේ නම කියලා මෙනෙහි කිරීම ඒ වගේම ඉස්සර පස්සර වෙන්න දෙන්නේ නැතුව වහාම මෙනෙහි කිරීමක් කරනවා නම් මේ වේදනාව පිළිබඳව පිට කෙනෙක් බලන්න ආසේ තරතෝ ක්‍රමයට බලන්න පුළුවන් මේක සම්බන්ධයෙන් වැඩ කරගෙන යනකොට කියලා දෙන උපමාවක් කියනවා නැත්නම් මේ භෞතික ලෝකයේ අත්දැකීමක් කියනවා අන්න ඒක ටිකක් කිච්චු කරගන්න පුළුවන් මේ අදහස තේරුම් ගන්නවා නම් දැන් වෛද්‍යවරුන්ට ඒ වෛද්‍ය වෘත්තිය පුහුණු කරනකොට කියලා දෙනවලු කවදාකවත් ඒ Taman ප්‍රතිකර්ම කරන උපදේශ දෙන ලෙඩාගේ රෝග ලක්ෂණත් එක්ක හෝ වේදනාවත් එක්ක Taman අඳුනගන්න යන්න එපයි කිය. අඳුනගත්තොත් ඒ අදහස ආවේග වලට පටලැවෙනවා. ඒ නිසා අපි වේදනාවේ ලෙඩා බලන්නේ තමන්ගේ රෝගයේ වශයෙන් පමණයි. ඒ රෝගියා කියයි, ඒ රෝගියා විස්තර කරලා තියෙන වේදනාව. තමන් රෝගියා වෙනුවෙන් හැඟුම් ගන්න යන්න නරකයි. ඒකට කියනවා clinical detachment කියලා. අන්න ඔය වගේ තමන් තුළ පහළ වෙන වේදනාව විශේෂයෙන්ම සුඛ වේදනා වේවා දුක්ඛ වේදනා වේවා හඳුනා ගැනීමකින් තොරව මේක මගේ වේදනාවක් මේක හොඳේ නරකේ කියන්නේ නැතුව අන්නර ඩිටැච්මන්ට් එක එහෙම නැත්නම් ඒ දෙක අතර පොඩි හිදසක් පරතෝ සංකල්පයක් ඇති කරගන්න පුළුවන් නම් මේ වේදනාව කියන එක වේදයක් හුදු දැනුමක් නෑ බෑ කියන්න බෑ වර්තමාන මොහොතේම අස්පනා අපිටම ලැබෙන දෙයක්. නමුත් මේ සංඥාවකින් හෝ එහෙම නැත්නම් ඒ පිළිබඳව ආත්ම සත්ව අදහසකින් තොරව බලන්න නම් පුදුමාකාර විදිහට අප්‍රමාණය ප්‍රමාණෝවි බැලීම අවශ්‍යයි. අර වෛද්‍යවරුන්ගේ අර රෝගියත් සමග රෝග ලක්ෂණ හෝ හැඟුම් අල්ලගන්න නැතුව තමගේ කරගන්න නැතුව ඉන්න ඕන නිසා වෛද්‍යවරුන් අතර තියෙනවායි කියනවා සම්ප්‍රදායක් තමන්ගේ කිට්ටුවන්ට ඥාතියින්ට තමන් මේක කරන්න යන්නේ. අධිශයක් වුණොත් ළඟ ඉන්න වෛද්‍යවරයාට තමයි බාර දෙන්නේ. මොකද ඒකට ඒ වෛද්‍යවරයාට පුළුවන් මේක සාමාන්‍ය කෙනෙක් වශයෙන් හිතලා කරන්න. Taman tamangeම ගෙදරක් කියලා වෙදකම් කරන්න ගියාම ගාක් වෙලාවට ඒ අර ලෙඩාගේ හැඟුම් වෛද්‍යවරයාට ආසාදනය වෙනවා. ආසාදනය වෙච්ච ගමන් ඒ වෛද්‍ය වෘත්තියේ පවතින යුතු අවතුම් පැවතුම් නැතුව යනවා. ආන්නේ වගේ තමයි අපි මෙතුආකල් තමන් තමන්ගෙම ලෙඩාට වෙදකම් කරන වෛද්‍යවරයෙක් වාගේ තමයි වේදනාව දිහා බලලා තියෙන්නේ. ඒ වේදනාවේ හැඟුම් වලට යට වෙලා. දැන් බුදුහාමුදුරුවෝ යෝජනා කරනවා වෛද්‍ය වෘත්තිකයෙක් තමන් ළඟට එන රෝගියාගේ තියෙන වේදනාව දිහා යම් ප්‍රමාණයකට තුරස්ත බලමක් ඇති කරන්න ආසේ. පරතෝ සංකල්පයෙන් බලන්න ආසේ බැලුවොත් තමන්ගේ වෛද්‍ය වෘත්තිය දැනුම නොපැකිලව යොදන්න පුළුවන්. හැඟුම් වලින් කලවම් වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ විදිහට වේදනාව දිහා බැලීම සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රස්වාසයේ දිහා රූප ධර්ම දිහා බලනකට වැඩිය ගැඹුරක් මේකේ තියෙනවා. ඒ වගේම ලොකු අභියෝගයක් මේකේ තියෙනවා. මොකද රූප ධර්ම විතරවත් පමා වෙන්නේ නැහැ. නාම ධර්ම ඉතාමත්ම වේගයෙන් හිත ආසාදනය කරනවා. හිත වහයලා ගන්නවා. හිත නතු කර ගන්නවා. ඒක නිසා වහාම මෙනෙහි කිරීම අවශ්‍යයි. මේක නිසාමයි අපි කායනුපස්සනාව මතක් කරගත්තා. මේ අටකතාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා ආන්නේ විදිහට වේදනාව વિશેයි වේදනාවක් වශයෙන් බලනවා. මගේ එකක් වශයෙන් හෝ එහෙම නැත්නම් මේ සත්‍ය පුද්දල සංඥාවකින් තොරව ඒ වගේම සුඛ දුක්ඛ වශයෙන් බලන්නේ නැතුව වේදනා වේදනා වශයෙන් බලනවනම් ඒක කර්මස්ථානයකුත් වෙනවා. ඒ වගේම සතිපට්ඨාන භාවනාවක් වෙනවා. මතු මත්තේ කරන්න හදන චිත්තානුපස්සනාවලට ධම්මානුපස්සනාවට හොඳ මගහැලි කිරීමක් වෙනවා. ඒක නිසා කම්මච්ඡානං චේව සතිපට්ඨාන භාවනං ච හෝති කියලා සඳහන් කරනවා. ඒක කමඨාණක් කරගන්න අතරම මතුමත් කරන කියන භාවනාවට හොඳ අභියෝගයක් කරගන්න. ඒ කියන්නේ වේදනාව දිහා වර්ණ ගැනීමකින් තොරව වේදනාවක් දිහා හැරගැනීමකින් තොරව වේදනාව ඇති සැටියෙන් දැකීමට උත්සාහ කරන්නයි බුදුහාමුදුරුවෝ මේ උපදේශය දෙන්නේ. ඒ වගේම තමයි මේ දුක් වේදනාවක් කියනකොට ඒ දුක් වේදනාව දිහා ස්වභාවයෙන්ම ඒක නැති කිරීමේ අදහසෙන් තමයි අපි දුක් වේදනා දිහා බලන්නේ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට සුඛ වේදනා පිළිබඳ වාර්තා කරනවට වැඩිය ආධුනිකයන් විසින් දුක් වේදනා පිළිබඳ කමඨාන් වාර්තා කරනවා මම භාවනා කරනකොට මේ මේ දුක් වෙනවා. මේ මේ කරදරේවා පේන්නේම යකෙක් ආවා, භූතෙක් ආවා, ප්‍රේතෙක් ආවා. ඒක මොකද අපේ හිතේම ඇඳිලා තියෙන වේදනාව කියනකොට මේක දුක්ඛමයි. ඒ දුක් වේදනා නොආයුතයි. දුක් වේදනාව ආවේ මොකක් හරි වැරද්දකට කියලා. ආනේ தত্ত্বය වෙන් කරගෙන දෙක විශේෂ පූර්ව නිගමනකින් තොරව වේදනා ස්වභාවයෙන් දකින්නම් වේදනාව වේදයක් වින්දන විඳීමක් පමණයි හොඳ නරක දෙක නැතුව. ඒ අනුව බලනකොට වේදනාවේ ලක්ෂණයේ වශයෙන් පෙන්වන දේවල් ඒක වැටහෙන ආකාරය ඒක අපිට කරන දේ වගේ දේවල් සුඛ දුක්ඛ වේදනා වලින් තොරව තේරුම් අරගෙන තිබීම වැදගත් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ඔය අටකතාවල අභිධර්ම පොත්වල වේදනාව පෙන්වන්නේ අනුභවන ලක්ෂණ. අනුභව කරනවා කියලා කියන්නේ අපි <clears throat> හම්බ කරන දේ එදාට ගන්න වේල. අපි ඒක රස දැනගන්නවා මේ වෙලාවේදී. ඒ වගේ තමයි අපිට ඇහැට රූපයක් ඒ රූපය අනුව ඇති වෙන සුඛ දුක කියන දෙක බාහිර රූපවල තියෙන දෙයක් නෙවෙයි. ඒ රූපය ඇහැට වැදීම නිසා අපේ අභ්‍යන්තරය ඇති වෙන දෙයක්. අන්න ඒ ඒක හොඳ බව හෝ නරක බව විඳීම පටන් ගන්න චිත්ත වීජයේ උන වේදනා චෛතසිකයට ආපු තැන තමයි. ඊට ඉස්සෙල්ලා රූපේකුත්, පෙනෙන ඇහැකුත්, ඒකට යොමු වෙච්ච හිතකුත් කියන කාරණා තුන තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඒ එක චිත්තක්ෂණයක් ඇවිල්ලා රූපයක් ආවත් අපේ හිතට පේන්නේ නැහැ. චිත්තක්ෂණ දෙක තුනක්වත් රූපෙ දිගට තියෙන්න ඕනේ. ඒක දිගටම විවෘත වෙච්ච හැට පැදෙමින් තියෙන්න ඕනේ. හිත වෙන දේවල් විසෙයි අන්‍ය විහිත නොවි කියනවනම් අපි ඒකට ස්පර්ශය කියලා කියනවා. ස්පර්ශ අවස්ථාවේදී අපි අනුභවණය කරන්නේ රස බලන්නේ. ඒත් එක්කම චිත්තක්ෂණේ පස්සපච්චා වේදනා කියන තැනින් තමයි වේදනාව මත වෙනවත් එක්කම තමයි අපි මේක අනුභව කරන්නේ රස බලන්නේ. ඒක නිසා මෙතන තමයි භාවනාව යොදන්න පුළුවන් තැන. මේක ඉස්සෙල්ලා අපි කොච්චර සතුටුමත්වත් ඒක අල්ලන්න බෑ. ඒ නිසා ස්පර්ශය කියන අවස්ථාව භාවනාවට උපදෙස් දෙන්නේ. ස්පර්ශයක් ඇති වුණාට පස්සේ තමයි වේදනාව පහළ වෙන්නේ. අන්නේ වේදනාව පහළ වෙනකොටම ඒ විදිහේ එළඹ සිට සිය තියෙනවනම් යෝගාවචරයට පුළුවන් වෙනවා වේදනාව වර්ණ ගැන්වෙන්නේ නැතුව. සුඛ නිසා ආශා කරන්න, දුක්ඛ නිසා ප්‍රතික්ෂේප කිරීමකින් තොරව දැක දැනගන්න. මොකද මේ දෙක තමයි අපේ ජීවිතේ අපිට ප්‍රකාශව ප්‍රසිද්ධ උඟාවක් වෙලාවට හම් වෙන්නේ මේ සැප දුක දෙක. ආනේ දෙකම අතරමැද බොහෝ විට අදුක්කම සුඛේ කියනවා අපිට ඒක බොහෝ විට අහු වෙන්නේ නැහැ. ඒක ආධුනිකයට අපි එච්චර බලපෑම් කරන්න යන්නේ නැහැ. ආධුනිකයට මතක් කරලා තියෙන මේ සැපක් හෝ දුකක් පහළ වෙනකොට ඒකේ වශයෙන්ම වේදනාවක් වශයෙන්ම දැක්කන්ට මේකේ රස අනුභවණය එනකොටම දැනගන්න එකයි තියෙන්නේ. ඒක ආවානම් ඒ විෂය රස සම්භෝගය තමයි ඒකේ කෘත්‍යය. ඒකේ යෙදෙනවා. හොඳනම් බොහොම ප්‍රිය වෙලා ඒකේ සම්භෝග කරනවා. සම්භාෂණ කරනවා. ඒ වගේ නරකනම් තුරු කිරීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා අපි මේ මට්ටමට හොඳ වශයෙන් නැවත නැවත ලං කර ගන්න හෝ දුක් වශයෙන් ඈඩ් කරන්න දඟලන්නේ නැතුව දඟලන එක අසත්‍යමත් සිටේ හැටි අමනසිකාරයේ කියන හිතේ හැටි ප්‍රමාද වෙන හිතේ හැටි අපි ඒක එහෙම වෙන්න දෙන්නේ නැතුව සුඛ වශයෙන් දුක් වශයෙන් අවබෝධ කරගන්න නම් අපි දැනගන්න ඕනේ සුඛ වේදනා වෙනකොට අපි එක තාලයකටයි ක්‍රියාත්මක වෙන්නේ ප්‍රතික්‍රියා කරන්නේ දුක් වේදනා වෙනකොට අපි එක තාලයකට ප්‍රතික්‍රියා කරන්නේ ආන්නේ වකින් තොරව දුක් වේදනාවට දුක වේදනාවට සමාන සතියක් යොදවන්න නම් අපි දැනගන්න ඕනේ මේ වේදනාවේ කියනවා අපිව මත් කරගෙන මේ අරමුණ නැවතත් බන්ධනය කරගන්න හෝ එහෙම නැත්නම් නරක දෙයක් නම් ඒක දුරු කිරීමට අපිව මෙහෙවන්න පුළුවන් අපිව කෙලසන්න පුළුවන් අපිව නතු කරගන්න පුළුවන් ගතියක්. එහෙම වෙන්නේ වේදනාව ඉතර වෙලා සතිය පහ වුණොත්. වේදනාවට වැඩි අපි ප්‍රමාද වුණොත්. අප්‍රමාදීව වේදනාව එනකොටම දැකගත්තා නම් ආනර විදිහට සත්‍යයට අපිව වේදනාවට අපිව නතු කරගන්න බැරි සත්‍යකටපත් වෙනවා. මේ විදිහට මේ වේදන සුඛ වේදනාව ආශ කරන ගතියකොත් දුක් වේදනාව එපා කරන ගතියකොත් අදුක්කම සුඛ වේදනාව නොදන්නා ගතියකොත් තිබුණාට සරුවචන් වහන්සේ මේ සමුදේ සත්‍ය විස්තර කරනකොට ලෝකෙට අපි බැඳෙන එකම හේතුව පෙන්වන්නේ ආසාව විතරයි. තෘෂ්ණාව තමයි එකම හේතුව පෙන්වන්නේ. නමුත් අපිට මේක වේදනාවේ තත්ත්ව බලනකොට පේනවා සුඛ වේදනාව නම් තෘෂ්ණාව කියලා අපිට ඒක හිතා ගන්න පුළුවන්. දුක් වේදනාව නම් අපිට තියෙන ද්වේෂය. අදුක්කම සුඛ වේදනාව තියෙනවා මෝහය. මේ ලෝභ දෝෂ මෝහ කියන තුනම හේතු වශයෙන් නොදක්වා මේ ලෝභය පමණක් දක්වන්න හේතු වෙච්ච එකත් මේ වේදනා චෛසිකත් එක්ක බලනකොට ටිකක් දිග අරගන්න පුළුවන් මූල ධර්ම වශයෙන්. ඒ මොකද අපි මේ නරක වේදනාව, දුක් වේදනාවකට දුක් වේදනාවක් ප්‍රතික්ෂේප කරන්නේ අනිවාර්යයෙන්ම ඊට වඩා සුඛ වේදනාවක් පිළිබඳ ලෝභකම නිසායි. අපිට අද හම්බුනේ නරක පංගුව. අපිට හම්බුනේ පුංචි පංගුව. අපිට අද හම්බුනේ නොසිතපු බලාපොරොත්තු වෙච්ච නැති පංගුවක් නම් අපිට ඒක එපා වෙන්නේ අපි මේක වැඩි හොඳ දෙයක් ගැන මීට කලින් අහලා තියෙනවා බලාපොරොත්තු වෙලා තියෙනවා ඒක නොලැබීම නිසා. ඒක නිසා මෙතන ද්වේෂත් එන්නේ මේ මේක වඩා හොඳ දෙයක් විශේෂයත් ආ වූ ලෝභයක් වෙනුවෙන්මයි. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ මෙතන ඒ ලෝභයේම විකෘති ස්වරූපයක් එහෙම නැත්නම් විෂම ස්වරූපයක්. ඒ නිසා හැම වෙලාවෙදීම අපි සැප ආවත් දුක ආවත් හැම වෙලාවෙදීම සංසාරයේ විශේෂ බැඳීම. తත්‍ර తත්‍රා විනන්දනීය කියලා කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් හමුනම් ඒකට බැඳලා ගතිය. තිරිසන් ජීවිතයක් හමුනම් ඒකට බැඳලා ගතිය. අපාගත සත්‍යයක් වුණනම් අපා ජීවිතයට බැඳලා ගතිය. අතනාරින ගතිය මේ වේදනාවේ තමයි පස්ලවිලා සිද්ධ වෙන්නේ. අදුක්කම සුඛ වේදනාවට එනකොට මෝහේ ක්‍රියාත්මක වෙන්නේ අපිට ඒක වාර්තා කරන්න තේරෙන්නේ නැත්නම් අපි විඳින බව දන්නේ නැහැ. ඒක වින්දනය කරන්නේ නෑ. ඒක අපිට මේ මගේ ඇවිල්ලා යනවා. ඒ නිසා ඒකදී සඳහන් කරලා තියෙනවා මේ අදුක්කම සුඛ වේදනාවට එනකොට ඒක අන්ධකාරයක් වාගේ අපිට ප්‍රකට වෙන්නේ. දැන් අපි දන්නවා ආලෝකයේ වර්ණ හතක් තියෙනවා. ඒවා ප්‍රකාශිතයි. නමුත් ඒ වර්ණ වලට ඉස්සරහින් සහ පස්සෙන් තියෙන තවත් තරංග වගේ ඒවා අපිට තේරෙන්නේ නැහැ. නමුත් එක්ස්රේ වලට අහු වෙනවා. එනතම් වවුලට අහු වෙනවා. ඒ නිසා අපි අද වැඩ ආරම්භ කරනවා මේ කාර්යවලට වැඩ ගන්නවා එක්ස්රේ වලට වැඩ ගන්න කියනවා. නමුත් ඇස් එකට පේන්නේ. ආන්නේ වගේ තමයි පේන කොටහ ප්‍රකාශිත කොටහ තමයි සුඛ දුක වශයෙන් බෙදලා තියෙන්නේ. නොපෙනෙන හරියක් කියනවා උඟක් වෙලාට තියෙන. ඒක ඒක තියෙන්නේ අදුක්කම සුඛ වශයෙන්. ඒක දුද්දීපන දක්වනමාරු කියනවා. ඒක අන්ධකාරාව අවිභූතා විභූත නැහැ ප්‍රකට නැහැ අන්ධකාරයක් වාගේ ඒක නිසා අදුක්කම සුඛ දෙක නැති තැනට આવොත් සමාවෙන්න සුඛ දුක්ඛ දෙක නැති තැනට තම આવොත් විතරක් සමහර විචක අපේ හිත අඳුනගන්නේ මෙන්න මේක තමයි සැප දුක දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනාව. යම්ම වෙලාවක අපේ හිතේ සැපක් හෝ දුකක් තියෙන තාක්කල් ඒ කියන්නේ අදුක්කම සුඛයට ඉඩකුත් නැහැ අඳුරගන්න විදියකුත් නැහැ. ඒ වගේම තමයි සාත අසාත භවයේ එහි සැපයේ දුක් වේදනාව ඇති මිහිරියාවක් දුක් වේදනාව ඇති අමිහිරියාවක් කියන මේ මිහිරියා මිහිරිකන් හිත විඳවන තාක්කල් කවදාකවත් අපිට මධ්‍යස්ථ වේදනාව දැක ගන්න බෑ ඒ නිසා මේ පු탁ජන ලෝකයේ භෞතික ලෝකයේ සැප හොයාගෙන එළවාගෙන යන ගමන ඒකාන්තයෙන්ම සත්‍යයෙන් අපි මෝහා කරවන සුළුයි ඒ කියන්නේ වේදනා තුනක් තියෙනවා. ඒ තුنين දෙකක් පමණයි අපි අරන් තියෙන එකක් ප්‍රතික්ෂේප කරන එකක් කියනවා. කාසියක් අරගෙන ඒක එක පැත්තක් විතරක් මට තිබේවා කියලා ඉල්ලනවා. කවදාකවත් හම්බෙන්න කාසියක් ගත්තොත් දෙපැත්තම තියෙනවා. නමුත් මේ දෙක අතරමැද කාසිය ඝනකම කියලා එකක් තියෙනවා. ඒ ඝනකම වගේ තමයි මෙතන මැද තියෙන අදුක්කම සුඛ වේදනා. ඒ නිසා අපිට කවදා හෝ සුඛ දුක්ඛ වේදනා ගන්න අනුභවන ලක්ෂණ වශයෙන් එහෙම නැත්නම් විශේෂ සම්භෝග කිරීම වශයෙන් විස්තර කරන්න පුළුවන්. නමුත් මේ අනුභවනයක් අසවිදීමක් අදුක්කම සුඛේ නැහැ. සම්භෝග කරන්න බෑ ඒ නිසා. අපි ඒක අන්ධකාරය වෙනවා අපිට නොදැනෙන පෙන්න තැනකට යනවා. ඒ නිසා සැප දුක වශයෙන් ඒක ප්‍රකාශ වෙන්නේ නැහැ. නමුත් වැඩි වේලාවක් අපි ඉන්නේ මේ අදුක්කම සුඛේ වැඩ හරිය ගොඩක් තියෙන මේකේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා යම් ආකාරයකට මේ සැපත් දෙකක් නැති මිහිරි අමිහිරි දෙක නැති තැනට යන්ට අන්න ඕක තමයි තාමත් සූක්ෂම ආනාපාන හිත තියෙන ආනාපාන ක්‍රමයෙන් ගෙවි ගෙවි යනකොට ඔන්න ඔතෙන් තමයි එන්නේ. පටන් ගන්නකොට ආනාපානේ ගොරෝසු ගති පේනවා. ඇතුල් වීම ගොරෝසුවට පේනවා. පිටවීම ගොරෝසුවට පේන. එතකොට අපිට සැපයකුත් පහළ වෙනවා. හරි. අද නම් ආනාපානිය හරි සද්ද නැහැ, වේදනාවක් නැහැ, හිතුවිලි නැහැ කියලා අනාපල වෙන සැප වේදනා ඉන්න පුළුවන්. නමුත් ටික වේලාවක් මේ ඒක රස හරිනම් දිගින් දිගට දිගින් දිගට ඒ වාගේ තියෙන තද ගති, බුරුල් ගති ආදි වශයෙන් ඇති ස්වභාවික ලක්ෂණ ගෙවිගෙන ගෙවිගෙන යනකොට ඒ මිහිරි බවක් හෝ අමිහිරි බවක් සැපක් හෝ දුකක් නැති පාළු සැලකට අපි නතු වෙනවා. අපි තල්ලු වෙන්න පටන් ගන්නවා. ඒක නිසා සරුවචනanse දීලා තියෙන්නේ මේ සැප පෙර ගන්න දක ගන්න පුළුවන් දුක දැන ගන්න පුළුවන් ගොරෝසු තැනකින් පටන් අරගෙන ක්‍රමයෙන් සිවුම් වේගන යන අරමුණක් අල්ලලා දුන්නාට පස්සේ යෝගාවචරයා දැන හෝ නොදැන අරමුණේ බොහෝ වේලා ඉන්නකොට සැප දුක් දෙක ගෙවම් කරගෙන හිමීට එයා දුක්ඛම සුඛයට ලං වෙනවා. නමුත් මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. මේක අප්‍රකාශිත දෙයක්, අවිභූත දෙයක්. ඒ නිසා අපිට මේක පෙන්ලා දෙන්න වෙන්නේ ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි. මේ වගේ වෙලාවට කියලා දෙන්න තියෙන්නේ ණය ක්‍රමයට. ණය ක්‍රමය කියලා කියන්නේ ඒක එහෙමනම් මේක මෙහෙම ඇත්තට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන වගේ තර්කානුකූලව ණය ග්‍රහය ක්‍රමයට කියලා දෙන්න පුළුවන්. ඒකේ අටුවාව හොඳ ලස්සන නිදර්ශනයක් ගෙන හරපානවා. ඒකෙදී කියනවා යෝගනාපමුවේ ගල් කලාවක් උඩින් ගියා නම් ආපු ලකුණු තියෙනවා නම් එහා පැත්තෙන් පැනපු ලකුණු තියෙනවා නම් මැද කොටහේ කුර ලකුණු නැති වුණාට අනිවාර්යයෙන්ම මස්සද්ද පව දැනගන්නවා මේ මුවා මෙතන හරහා ගිහිල්ලා තියෙනවායි කියලා. එහෙම නැත්නම් මෙතෙන් ඇවිල්ලා එහා පැත්තට යන්න බෑ. ඒ නිසා කියන්නේ මේකට මේකපත වළංජන ක්‍රමය කියලා. මුවාගේ පද අනුව ගමන් කරනකොට පේන ක්‍රමය වගේ. ඒක නිසා යම් වෙලාවක ආනාපානෙ හොඳට තුනී වෙලා ඒ අනුව අපට මේ අදුක්කම සුඛ වේදනාව කිට්ටු වේගෙන එනකොට අපි තේරුම් ගන්න ඕනේ අපි මැරිලක් නැත්තම් අපිට නිින්ද ගිහිලක් නැත්තම් ක්ලාන්ත වෙලක් නැත්තම් ආනවනේ නතර වෙන්න බෑ. එතන තියෙනවා අහුවෙන්නේ. එතන තියෙනවා ඒක දැනගන්න තරම් හිත තාම සූක්ෂම වෙලා නැහැ. ඒක නිසා මෙතන තියෙනවා කියන සංඥාවෙන්, හැකි සංඥාවෙන්, ආස්තිකත්වයෙන් ගාක් වෙලා බලන්න හිටියොත්. මොකද බලනවා කියලා කියන්නේ? ඒ වෙනුවට පේන ශබ්ද දිගේ හිත යන්න දෙන්න එපා. ඒ වෙනුවට පහළ වෙන හිතවිලි දිගේ හිත යන්න දෙන්න එපා. සැක උපදවන්න එපා. වික්ෂිප්ත ඇති කරගන්න නැතුව මේක තමයි දන්නා තැන සිට නොදන්නා තැනට යන ක්‍රමේ මේක තමයි සුඛ වේදනා දුක් වේදනා ගෙවම් කරමින් ලබන අදුක්කම සුඛ වේදනාව මේක තමයි සාතාසාත ප්‍රතිපක්ඛ කිරීම වශයෙන් මිහිරි අමිහිරිකම දෙකම ප්‍රතික්ෂේප කිරීම වශයෙන් මේ දුද්දසන වූ දක්වන්න බැරි වූ අවිභූත වූ විසින් තමා විසින් ප්‍රකට නොවන්නා වූ අදුක්කම සුඛ වේදනාව කිය අපි යම් කිසි උපකල්පනයක් කරගන්න. උපකල්පනයක් කරගෙන මේකෙම ඉඳලා ඉතින් අර ණය ක්‍රමයේ පොඩ්ඩක් අලසු තේරුම් අරගෙන තියෙන්න ඕන. කොහොමද උපේක්ෂා වේදනාව කවදාකවත් මේ බුදු වෙන්නේ ඉන්න බුද්ධහාමුදුරයන් වහන්සේ නමක් හැර වෙන්න කවමදාකවත් පු탁ජනෙක් අගේ කරන්නේ නැහැ. අගේ කරන්න අහුවෙන්නේ නැහැ ඒක. නමුත් බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේ භාවනා ක්‍රමයේ අනුව ගොරෝසු තැන සිට සියුම් තැනට යනකොට අපි මේ වැටෙන්නේ අදුක්කම සුඛ වේදනාවට තමයි. ආන්නේ මේකපත වරන්ජන ක්‍රමයේ හැටියට ණය ක්‍රමයේදී පුරුදු කරගෙන ගිහිල්ලා කවදා හෝ ඒ වගේ හොඳට අරමුණ සිුම් වෙලා තියෙද්දි හිත සතිය කැඩිලා නැහැ සමාජය කැඩිලා නැහැ නීවරණයන්ගෙන් යටපත් වෙලා නැතුව ඒකට සාදර වෙච්ච දවසේ එහෙම නැත්නම් සාදර වෙනවා කියලා කියන්නේ ලෝභ කරනවා කියන එක නෙවෙයි ඒක වැරදිල්ලක් නෙවෙයි මේ මම සාත අසාත භාවයේ ඉක්මවලා සැප දුක් ඉක්මවල මේ අදුක්කම සුඛයට ලං වෙන්නේ කියන හැඟීමෙන් බලාගෙන ඉන්න ධර්මට යෝගාවචරය මෝරණ දවස එනකොට ඒ යෝගාවචරයට මේ කාම ලෝකේ ඉක්මවන්න පුළුවන් එන්ත රූප ධානයකට හෝ විපස්සනාවට යන්න සුදුසුකම් ලැබෙනවා එහෙම නැතු මේ වේදනාව વિશેයි හැමදාම සැපයලවන පෘථක්තන අදහසින් හෝ හැමදාම දුකත් එක්ක ගැටෙන මේ ද්වේෂය නිසා හෝ කටයුතු කරන කෙනාට අදුක්කම සුඛය අවිෂයයි නොගැලපෙන දෙයක් වෙනවා එතන සියුම් නැති තත්ත්වයකටපත් වෙනවා. නමුත් විශේෂ තත්ත්වයටපත් වෙන දැයන තත්ත්වයටපත් වෙන්න වෙන මොනම බෙහෙතක්වත් ආදිරි ගැන්විල්ලක්වත් ප්‍රාර්ථනාවක්වත් මොනම දෙයක්වත් නැහැ. මේ විදිහට අහන්න බ වෙනවා. අහලා හිතට වද්දා ගන්න බ වෙනවා. ඒකයි මේ ණය ක්‍රමේ නැත්තම් මේ අනුමාන ඥානය කියන වටිනාකමක් මේ දෙන්නට හදාන්නේ. ඒ පෙන්වන ගතිය දැනගෙන අනිත් දවසෙත් භාවනා කළා හරියට ඒ අදුක්කම සුඛ වේදනාට ගියා නම් අන්න එතන සරුවචනාංශයෙන් පෙන්වන මන්තිම ප්‍රතිපදාව. මදමාවට මේක වෙන්නේ ඇති අපේ මට්ටමට අපිට තේරෙන මට්ටමට මේක තමයි මදමාවත. සැපල්ලන්නේත් නෑ දුකල්ලන්නේත් නෑ. සැපැල්ලුවා නම් මොකද වෙන්නේ? එතකොට අපි කාමසුඛල්ලි ආනුභවයකට වැටෙනවා. දුකැල්ලුවා නම් අත්තිකිලමට ආනියෝගට වැටෙනවා වෙනවා. අත්තිකිලමට ආනියෝගට වැටෙච්චාම බුදුහාමුදුරුවෝ කියලා කියනවා දුක්ඛෝ අනරියෝ. ඒක හැමදාම දුකේ වෙන ආර්යයන් වහන්සේලා විසින් කරු කරන දෙයක්. සැක සුඛ වේදනාවට ආවනම් සුඛ වේදනාවට. ඒකට කියලා කියනවා පෝතු ගම්මෝ පෝතු උද්ධානිකෝ. හීනෝ ගම්මෝ පෝතේ බොහොම හීන දෙයක් පිළිසුණු පවාගය කරන දෙයක්. ගම්මෝ කියන්නේ ග්‍රාම්‍ය දෙයක්. පොතුච්චනිකෝ කියන පෘථග්ජනයන් විසින් සේවනය කරන දෙයක්. ওই දෙකෙන් එකකට හෝ බැඳුනොත් අනිවාර්යයෙන්ම අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් හැලිලා. මෙතනදී කියන්න තියෙන ආනාපානෙන් ගිලිලා. අපි ආනාපානේ සාචින සප වේදනාවක් නිසා හෝ නැත්නම් ආනාපානේ කරගෙන ඉන්නකොට ඇතිවෙච්ච හිතවිල්ලකට හිත නරක කරගෙන වේදනාවට හිත නරක කරගෙන සද්දයකට හිත නරක කරගෙන එහෙම වුණාම අපිට පැහැදිලිවම දැනෙන්නේ ආනාපානෙන් ගිලිලා. ආනාපානෙ ඉන්නවනම් අපිට ඒ විදිහට නරකක් හෝ හොඳක් නැහැ. සාතසාස භාවයක් නැහැ. සැපක් දුකක් නැහැ. අපි ආනාපානෙ ඉන්නවා. නමුත් ඒක හිමීට හිමීට හිමීට යනකොට ආනාපානය තුලින්ම මතුවෙන මේ අදුක්කම සුඛ වේදනාවට එනකොට අපිට කිය හැකි සැපක් නැති දුකක් නැති මධ්‍යම ප්‍රතිපදාව. ඒක ගැන කියනකොට සර්වචන් දේශනා කරන්නේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා. තථාගතයන් අභිසම්බුද්ධා. චක්කුකරණී, ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය සංවත්තති මෙන්න මේක තමයි චක්කු කරන ගතිය තියෙන්නේ ඇස් කරන ගතිය ඥාන කරන ගතිය මේ තුලමයි අදුක්කම සුඛ වේදනාවේමයි ඉදිරියට එන්න තියෙන විපස්සනා ඥාන තියෙන්නේ අභිසමාය මේකමයි අභිසමයට හේතු වෙන්නේ ඒ වගේම නිබ්බානාය යම් වෙලාවක මේකට කලබල වෙලා මේ මොකද වුනේ කියලා අපිට සැකයක් පහළ වුණා නම් ඒක නීවරණයක් වෙනවා. ඒකට කියනවා අචක්කු කරනෝ, අන්ධ කරනෝ, අනිබ්බාණ සාපත්තනිකෝ. ඒ නිවන මේ නීවරණ නිසා අපි අන්ධකාර භාවයකට වැටෙනවා. ඇස් නැති පුද්ගලෙක් අතරපත් වෙනවා. අපි නිවනෙන් ඈත් වෙනවා. සම්බෝධහය අපිට නැතුව යනවා. ඒක නිසා මෙතෙන්දී භාවනාව හරි ගියත් වෙන විදිහට කියන ආනාපානයේ සියුම් උනත් එතනදී මේ මේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන වචනාකම දන්නේ නැත්නම් ඒක සඳහා අපි දෙන තෑග්ග බාර ගන්න කැමති නැත්තම් ඉතින් ආයෙත් කරකොල වැස්ම එක්ක දපට හෝ දුකට. අපි තාද බල නඩුවක් කරන්නේ නැහැ එතන. නමුත් ආපහු පන්තියෙන් පෙළෙන ආය අවුරුද්දක් ඉන්නකොට හිටපුවන් තියෙනවා. නමුත් යම් කිසි කෙනෙක් බණ අහලා ඊට ඉස්සෙල්ල දහස්වර වරද්දලා කවදා හෝ මේ එන වෙලාවේදී මම මේ සැපත් නැති දුකත් නැති නැත්නම් සුඛා දුක් සුඛ දුක්ඛ තියෙන දෙකම අප අප ගන්න අතහැරලා සාතා සාතං පටිපක්ඛ මිහිරියා මිහිරි බව ප්‍රතික්ෂේප කරලා ඒ දෙක අතර මැද මේ අදුක්කම සුඛ වේදනාව දිහා ගන්න පුළුවන් නම් යහනේ එක නෙමෙයි ඇත්තම ප්‍රශ්නේ මෙතන ඉන්න උගව දෙනෙක් මේක අත්දැකලා තියෙනවා නමුත් හැම වෙලාවෙම එතෙන් යනකොට ගැහෙනවා එතෙන් යනකොට වේගුලනවා එතෙන් යනකොට සැක කරනවා දැන් මම මොකද කරන්නේ කියලා අර ගහේ ගහගෙන යන මනුස්සයා පිටුරු ගහේ හරි එල්ලනවා වගේ එක්කෝ හිතවිල්ලකට බය වෙලා එක්කෝ සද්දයක් අල්ලගෙන එක්කෝ වේදනාවක් අල්ලගෙන අර කිරිමින් පවතින ආනාපානේ පාවා දීලා ඊගාවට තියෙන ගොරෝසු දෙක හිත අල්ලනවා ඕනි ගිනි අඟුරක් වෙච්චාවයි කියන. ඒක ඒකට වෙන්නේ නීවරණයකට අපි පෝර දාන්නේ. ඒකට ඒක අචක්කෝ කරන වෙනවා. ඇස් නැති කෙනෙක් බාටපත් වෙනවා. අන්ධකාරණ භාවයකටපත් වෙනවා. අනිත් බාහන සංවත්තනයක වෙනවා. ආන්න මෙතනදී ඒ නිසා අවශ්‍ය කළ කියන්නේ මේ ධර්ම දැන ගැනීම පමණයි. මොකද භාවනාවේ දැන් දැන කියන කොටත් සිද්ධ වෙලා තියෙන්නේ. ආනේ නිසා යෝගාවචරය මේ බණ භාවනා කරනකොට හරියට විපස්සනාට දාලා ධර්ම කොටස් පිළිසු කළ තියාගත්තේ නැත්නම් හැමදාම එක තැනකට ඒකට කරනවා අර බල්ලෙක් තමන්ගේ වලිය අපා ගන්න කරකවෙනවා. ඊගොඩ කරකවෙනවා. ඒක වෙන්නන්නේ මහමේරු පර්වතේ වටේ ඉන්නලු කාලසත්‍යය කියලා එකේ. ඒ කාලසත්‍යය වටේට ඉතිච්චහම ඌට උගෙම වලිගේ පේනවලු පොඩ්ඩක් ඉස්සරහයි. මොකද මහා මේරු වරහතත් ඒ පාදයට වැඩිය පොඩ්ඩක් කොටයිලු කාල සර්පයා. ඉතින් කාල සර්පයාට තමන්ගේම වලිගය අල්ලගන්න එල්ලෝනවලු. ඔන්නෝ තමයි සංසාර චක්‍ර කියන්නේ. ඒක නිසා මේ වේදනා තුන එනකොට අපි වමට දීකන දාලා දකුණට කැපිල්ලක් කරන්න බෑ මෙතන. කැපුවොත් එක්ක සැප එක්ක දුක ඔය දෙකේ තමයි කරකරන්නේ. අපි දැනගන්න වෙනවා මේ දෙකේ කියලා සාර්ථක භාව වෙනකොට අදුක්කම සුඛ වේදනා පිළිබඳ යම් ආකාරයක සේයාවක් අපිට එන්න පටන් ගන්නවා. ආනේ කියනකොට අපි දන්නවනම් මෙන්න මේකයි මධ්‍යම ප්‍රතිපදා කියලා සර්වඥාන්සේ පෙන්වන්නේ. වචනේ පරිසමාප්තාර්ථය නෙවෙයි මෙතෙන්ටි ගන්න තියෙනවා. ඒක මොකද සුඛ වේදනාව අත්කිලමත අනුවට යනවා. දුක් වේදනාව කාමසුඛාලි සුඛ වේදනාව කාමසුඛාලි කාණියෝගයට යනවා. දුක් වේදනාව පමණ අත්කිලමත අනුയോഗයට යනවා. දෙක අතර මැදි යන්න ඕන. අන්න ඔය සඳහා යන ගමන තමයි ඔය ධාමත්ම ලස්සනට මේ සලායතන විභංග සූත්‍රය දක්වන්නේ ඒක පෙන්වන විදිහට එකල ධම්මදිව පැවතිච්ච ක්‍රමත් එක්ක සරුවචනසේ පුදුමාකාර දත්තිස් දෙක මැද දිව බෙදලා කියනවා මේ වේදනානුපස්සනාවෙන් අපි ඉදිරියට ගෙන යන ක්‍රමේ බොහෝමත්ම සාර්ථකව පෙන්වනවා. උන්වහන්සේ පැහැදිලිවම පෙන්වනවා මේ දුක දුකෙන්ම ප්‍රතිස්ථාපනය කරතයි. සැප සැපෙන්ම ප්‍රතිස්ථාපනය කරතයි. ඒ වගේට ඉන්දියාවේ තිබුණේ අනිවාර්යයෙන්ම සැප දුකින් ප්‍රතිස්ථාපනය කරන්න. ඒක තමයි දෘඪ ප්‍රතිපදාව. ඒක තමයි දැඩි මහානකම. එහෙම නැත්නම් දැඩි තපස. ඉතින් එහෙම කරන අයට විශාල සැලකිල්ලක් කරලා තියෙනවා. මේ ලෝක ප්‍රතිපදා කියලා දෘඪ ප්‍රතිපatti, රූක්ෂ ප්‍රතිපatti. ජාදපව කිසිම අඳුමක් නොගෙන කිසිම නිදා ගැනීමක් නොකර රූප ප්‍රතිපත්ති වගේ නැත්තන පුදුමාකාර බය පෘථග්ජනය. මොහොතවචනාංශේ කවදාහකවත් ඒ වගේ රූක්ෂ ප්‍රතිපත්ති වලින් මේක ලබන්න පුළුවන් බවක් ප්‍රකාශ කළා නෑ. උන්වහන්සේ ඒකාන්තම තමන් වහන්සේ කරපු ඒ දුෂ්කර ක්‍රියා වැඩ පවා බොහෝමත් විවේචනාත්මකව කතා කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ඒකාන්තෙම සඳහන් කරනවා මේ gedara torwal වල තියෙන දුක මහාන දුකෙන් නැත්නම් ගෘහාශ්‍රිත දුක නිස්සරණ සිත දුක මාර්ගයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන්න කියලා. ප්‍රතිෂ්ඨාපනය කරන්න කියලා. නැත්නම් ආමිෂ දුක, නිර්ආමිෂ දුක මගින් ප්‍රතිෂ්ඨාපනය කරන්න කියලා. දුක දුකෙන්ම ප්‍රතිෂ්ඨාපනය කරන්න ඕන කට්ටක් කනිච්චාම කට්ටකින් තමයි ඒක ගන්න පුළුවන්. අන්ත්‍රදේශියුම් කට්ටකින් ගන්න ඕන. මේක පෙන්නන්නේ කොහොමද සර්වඥාන්සේ බොහොම ලස්සන ඉදන් නිසාය ඉදන් ආගම ඉදන් පජාත ඉදන් සමතික්කම මේ නිසා මේ පැමිණි නිසා මේක අතහැරලා දාන්න මේක ඉක්මවන්නේ කොහොමද ඔය ලී පුතු වල වර්ධනකොට වඩුවා ඕක විදලා ලීයනයක් ගන්න. ඔය ඉස්කෝලේ අපි කායම් කියවල පුතුවට හැම එකම තිබෙන ලීයන තමයි. ඔය ලීයන ටික කාලයක් ඔය ඉස්කෝලම එක ආපදිනකොට ඔක පුතු පදිනවනේ. ඔය ලීයනේ කැඩෙන දිනවා. එතකොට මොකද කරන්නේ? ආයසනයක් අර ලීය තිබුණු විදිහම හරි ගසලා තව ලීයනයක් තියෙන එතන ගහනකොට පරණ එක ගලවලා ගිහලා අලුත් එක ගිහලා හරියටම අර තිබුණ තැන හිර වෙනවා. පරණ එක අලුත් එක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ආන්නේ වගේ තමයි මේ දේහසිත දුක්ඛය මේ කම්මසිත දුක්ඛේ මාර්ගය නැත්නම් ආමිෂ වූ දුක, නිරාමිෂ වූ දුක මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඊගාකට ගෘහාසිත ඇති හැප, නෙක්ඛම්මසිත හැප මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ කියලා. නැත්නම් ආමිෂ හැපය, නිරාමිෂ හැපෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ කියලා. එතකොට ඉතුරු වෙන්නේ නිස්සාරණ සිත දෝමනසය නිස්සාරණ සිත සෝමනසයයි. ඒකෙදී නිස්සාරණ සිත දෝමනසය නිස්සාරණ සිත සෝමනසය මාර්ග ප්‍රතිස්ථාපනය කළ යුතුයි. මේකෙදී පැවිදි වුණාට පස්සේ නැත්නම් භාවනාව පංචිකට ගියාට පස්සේ නැත්නම් පූර්ණ කාලීන භාවනා කරනකොට මුල් මුල් ප්‍රදේශයේදී හම් වෙන තාමත්ම දුක්ඛිත පැය කතාටක් භාවනා කරන්න ඕනේ එකම ඉරියව්වේ ඉන්න ඕනේ කතා කරන්න නැහැ ආහාර වේල උදේට දවල්ට විතරයි. ඉතින් ආනාප්‍ර දේවල් වලට පුරුදු කරනකොට මුලින් විශාල කටුක භාවයක් වැඩෙන්න පටන් ගන්නවා. දුකක් වැටෙන්න පටන් ගන්නවා. නමුත් යාන්තමට භාවනාවේ යම් කිසි ශද්ධාවේ හෝ විදී හෝ සති සමාධි ප්‍රත්‍යාවේ වර්ධනයක් වෙනකොට අපිට නෙක්ඛම්ම සිත වූ නෛෂ්ක්‍රමයට බැඳුනා වූ ඊරාමිසෝ සුඛයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා නෙක්ඛම්මසිත දුකෙන් තමයි අපි පටන් අරගන්නේ. නෙක්ඛම්මසිත දුක, නෙක්ඛම්මසිත සෝමනසේ මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා කියන්නේ ඒ යෝගාවචරයට හුස්මක් ගන්න පුළුවන්. ස්පාසුවක් කරනවා මට මේ ජීවිතේ නැත්නම් මේ භාවනාවේදී මොකාකරි. යම් කිසි නෙක්ඛම්මසිත සෝමනසයක් ඇති කරගන්න පුළුවන් කියලා මටත් කරපු පින් තියනවා කියලා සතුටක් පහළ වෙනවා. ඒ සතුට ඇති උනේ නැත්නම් මේ නෙක්ඛම්මසිත දුකේදී පුදුමාකාර වෙහෙස ගතියක් තියෙනවා. මේකට හොඳ ලස්සන කතාවක් තමයි ඔය ගාප්පය අටුවා පොතෝල් පෙන්නලා දීලා තියෙන මහාජීව හාමුදුරන්ගේ කතාව. මහාජීව හාමුදුර කියලා කියන්නේ පැවිද්දෙක්. මේ කාලේ හැටියට කියනවා මහාචාර්යවරයෙක්. උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ. මොනවාද? හැම වෙලාවෙම පන්ති පවත්වමින් ඉන්න 100කට හමාරකට එක එක පන්ති කියන. උදේ ඉඳලා හැන්ද වෙනකම් පන්ති 18ක් කරලා තියෙනවා. කොද්දට කන උගන්වනවා. හැබැයි මේ ස්වාමීන් වෙලා නැහැ. මොනම දෙයක් කරන්න වෙලා නැහැ. බලන්න ඉගෙන ගත්ත කට්ටිය 69 කිතල රහත් වෙලා. ඒක තමයි කල්පනා කරුවලු අපි මේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරු ඉන්න කාලේ මේ වෙච්ච වැඩක්. අපි මේ ස්වාමීන් වහන්සේ කොච්චර ලස්සන අපිට බණ කියලා දෙනවද මෙහෙම කියලා දෙන මේ හාමුදුරුවෝ කොච්චර බණ දන්නවද? කොච්චරක් මේ ධර්ම සාක්ෂාත් කරලා ඇද්ද කියලා විශාල ගුරු ගෞරවයකින් ආවර්ජනය කරලා බලලා දෙනවා බලනකොට මොන බණක්ද? තාම පුතක් ජනයි. මහා විශාල සංවේගයක් පහළලා තියෙනවා මේ අනුන්ගේ සැප මෙච්චර හදන සංවිධානය කරන මේ මිනිස්යාට කිසිම ධ්‍යානයක් සාක්ෂාත් කරගන්න බැරි වෙලා තියෙනවා අඩු ගානේ සෝවාන් මාර්ගඵලයක් ලැබිලා නැහැ. හැබැයි බණ බොහෝම හොඳට කියලා දෙනවා. කොච්චර කියලා දෙනවද කියනවා නම් මේ කල්පනා කරපු ශිෂ්‍යයන් වහන්සේ රහත් වෙලා. විශාල සංවේගයක් ඇදලා එතනදීම අන්තරස්ථාන වෙලා ගිහිල්ලා පහළ වෙලා තියෙනවා මහා ශිව හාමුදුරුවෝ ඉන්න පිළිවෙලේ. ඉහිගල පස්සේ වන්දනා කරලා ඉතින් කිව්වලා බොහොම හොඳයි මේ ළම අපේක හොඳයි කියලා විවේකෙ ඉන්නේ කියලා. පස්සේ මේ සාස වන්දනා කරලා ගිහිල්ලා පස්සේ ලයවල ස්වාමීන් වහන්සේ මට මේ ධර්ම ප්‍රශ්නයක් තියෙනවා උපහාසයෙන් අහන්න. බෑනේ නම මට මේ දවස්වල පන්ති හරියට වැඩ කරගන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ මේ සාංශකෝඩ හේරන් ස්වාමීන් වහන්සේ අපි පින්නපාත යනකොට මගේ දිවත් කතා කරගෙන යනවා. බෑ ඒකටත් එක්කෙනෙක් ඉදිලා ඉන්නවා. ඒක නිසා මේ නමට බෑ. එහෙනම් රාත්‍රී වෝදන වෙලාවට ඒත් බෑ. නිදා ගන්න වෙලාවට දිගට දිගට දිගට අහලා කිව්වලු ඒ ස්වාමීන් වහන්සේ කිසිම එහෙනම් වහන්සේට බැරෙන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ කිව්වා. ඒකට මහජීව හඳුනන කල්පනාවලු මේ මිනිස්සයා මේ මොකද්ද දැන් මේ මට කියන්න හදන්නේ? මෙතෙක් කල මම කිව්වේ මට තියෙන කාලසටහන තියෙන දැඩි යදෝමයි. නමුත් මේ ගෝලේ බොහොම හොඳ කීකරු ගෝලේ කියලා ඒ ගෙල් කියලා. පස්සේ මේ ශාන්ති කාමරේ කියලා කල්පනා කරලා බැලුවලු හැබැයි තමයි කතාව බලන්න යනකොට කම්මා රාමතා බස්සා රාමතා ඝන සංගණිකා රාමතාදී ආදී මේ සියල්ල මේදී අනුන්ගේ සුඛ සිද්ධිය සඳහා කටයුතු කරනවා නමුත් තමන්ගේ මල්ල හිස් ඊට පස්සේ කල්පනා කරාලු දැන් මේ පලාතේ වාසමේ කොහෙම තරකවත් දැන් භාවනා කරන්න බෑ මොකද ඔක්කොමලා දන්නවා මහසී හාමුදුරු මහසී වහාමුදුරු කිව්වම බොහෝම ප්‍රසිද්ධ හැම කෙනාම එනවා මේකකින්වත් ගැලවෙන්න බෑ ඒක තමන් විසින්ම ආයකන ලද බූවල්ලෙක් වගේ. දැන් මේ අහුවෙලා තියෙන ඇහුවිල්ල දිහා බලනකොට විශාල සංවේගයක් පහළ වෙලා තියෙනවා. මම මෙතෙක් කල හම්බ කරලා තියෙන්නේ මටම කටුකයක් විතරයි. මටම කුරුසයක් විතරයි. මම දැන් ඒකේ කුරුසය ඇහිලා ඉන්නවා වගේ. මේ අන්තරේ දුවන හැර මට දැන් දෙයක් නැහැ. නමුත් මගේ ගෝලයා ඇවිල්ලා කිව්වේ වහන්සේ මරණයටවත් සූදානමක් නැහැ. මැරෙන්න වෙන්නේ අභද්‍ර මරණයක්. අභද්‍ර කාල කිරියාවක්. සංවේග පහළ හිතාගත්තලු මේ එක්කෙනෙකුට හරි කිව්වොත් කොහොමඩක්වත් යන්න දෙන්නේ. දැන් උදේ පාන්දර නැගිටලා හැම පන්තියක්ම පටන් ගන්න ඉස්සෙල්ලා පාත්‍රේ කරේ දාගෙන ගව් 120ක් දුර ගිහිල්ලා තියෙනවා. 120ක් ගිහිල්ලා අර පැත්තේ හුණගක්වත් වදින්නේ නැතනක. ගිරිගුවක් අන්දරක පැත්තකටලා හිතාගත්තලු මේ දන්නාති පැත්තකට ගිහිල්ලා වින්න වාසයක් කරන මං ජීවත් වෙනවා. දැන් මං බණ දන්නවා. ඒ නිසා මේ වස් කාලය ඇතුළත මම රහත් වෙලා පහු යනවා කියන. ඉතින් පරියන්ඛයයි ධක්මනයි. පරියන්ඛයයි ධක්මනයි. පස් කාලෙ මේටලු මොන්නම දෙයක් අතම් වෙලා. ඊපස්සේ ඒගොල්ලෝ කියලා දෙන්න දඟලුවාට අනුන්ට සබු සාධනේ කෙරුවට තමන් වශයෙන් ආනාපාන සතිය පිළිතුරයි කියන එක. තමන් වශයෙන් ආනාපානයේ මේ සිවුම් වේදන යනකොට ඒකේ අදුක්කම සුඛ වේදනා විඳිනවා කියන එක කියනවට වැඩිය බොහෝමත්ම අමාරුයි. ඒකට අවශ්‍යයි සතිය. ඒකට අවශ්‍ය සම්පජාන්නේ. ඒක ඔය පොතෙන් දැනුමින් ගන්න බෑ. දා තොන් ගාණක් දැනක දැනුම හිතියට වැඩි කවුරුසයක් හරි කමන්නේ ප්‍රත්‍යක්ෂීම තියෙනවා වටිනවා. මේ සංස්කාරයක් ඒකට කමන්නේ දැන් වස් කාලේ බැරි වුණා. දැන් මේ කරන දෙයක් කරගත්තා වයි කිය තව අවුරුද්දක් ඉඳලා බැලුවා. ඒ අවස් කාලේ උත්සාහ කර බලන්න බෑ. අවුරුදු 32ක් ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණ ත්‍රිවිධ පාරකෝ පන්ති 18කට උගන්වන මහාචාර්යවරයා. පස්සේ අවුරුදු 32ක් ගියාට පස්සේ කල්පනා කරලා ඉතින් දැන් නම් ඇත්ත තමයි. දැන් ඉතින් මරණය ඒකාන්තයෙන්ම අබද්දයි. ඒකාන්තයෙන්ම මේ කාලක්‍රියාව අබද්දයි. පස්සේ සක්මනේ වාඩි වෙලා හුස්ම අල්ලන්න බැරුව කියලා තියෙනවා ඕගාල කඳුනන ඉකිබිදෙනවා. ඉතාල මේ නෙක්ඛම්ම සිත දෝමනසයක්. මම මේ පැවිදි වෙලා ඉතාම සාර්ථක මහා ජීවිතයක් ගත කළේ හොඳට පොතපත දානවා බුද්ධ ධර්මයේ වැහැඳීමක් තියෙනවා පරලාණකට උගන්වගෙන හිටියේ. නමුත් මගේ වැඩේ කියලා බලනකොට මයිලඟ තියෙන සම්පූර්ණ හිස් බව. ආයාස කෙරුවක් කරන්න බෑ. අඬනකොට අඬනකොට මහා කැලේ කවුරක් අඬන්නේ. ඒ ආඳුරන්ට ඇහෙනවලු කවුද අඬන සද්දයක්. ඇස්තිකාරල බලනකොට දැන් ඉතින් පැත්තකින් ලැජ්ජයි. මේ භාෂාහාරිවරේ කනනවා කියුවා මේක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මොකද බලනකොට එතන ඉන්නේ ලක්මන්ට අධිකృత පණ දෙවඟ අඬනවලු හයියෙන් ඉසాత බැලේ. ඊහාමුදුරවලු මේ උඹ මොකද අඬන්නේ? ඊට පස්සේ කවදා වහන්සේ ත්‍රිවේදී හොඳටම දන්නවා. ඔබ වහන්සේ හොඳටම පැවිදි වෙච්ච කෙනා. ඔබ වහන්සේ මේ කාරණාවක් පිළිවෙලට කරන්නේ නැහැ දැනගෙන කරන්නේ. ඔබ වහන්සේ අඬන්නේ කාන්තේ මේවන් දකින්නේ. ඉතින් මාත් මේ අඬලා නිවන් දකින්න උත්සාහ කරන්නේ. ඔබ වහන්සේ කියන එකමයි මම කරන්නේ කියලා අඬනවලු හයියේ. ඊට පස්සේ ආමතුරු හිතාගත්තලු මේ කැලේ ඉන වන දිවගණක් පවලකට දැමිලු කරනවා. විශාල මම මෙතෙක් කල් කරගෙන තියෙන්නේ දැනගෙන කටු අකුලක් උණු වෙලාගෙන තියෙනවා. විශාල තමන්ගේ දැනුම, තමන්ගේ තලතුණකම, ලැබිච්ච ගෞරව නාඹුරාම තේරෙම හොදාගෙන කියලා කියනවා. ඒකට බුදුහාමුදුරුවෝ හරියට දැන් ආයේ ටෙලිවිෂන් කැමරාවක් හයිකිරු වගේ හරියට අල්ලලා බලනකොට මේ ස්වාමීන් වහන්සේ ගැට වෙලා කියන මේ නෙක්ඛම්ම හිත දෝමනසේ දැන් ඒ මම මාගේ හැඟීම ඉක්මවලා ඉස්සල හිතානේ මම කොහොම හරි මේක නිවන් දකින්න ඕනේ මම මේ දන්න කෙනයි කියලා ඒ කියන හැඟීම ඉක්මවලා ස්වාමීන් වහන්සේට තිබුණාට නම්බු එහෙම නැත්නම් Tamanට සන්තෝෂෙන් තියෙන සෑම කාරණාවක් ආපිට කර කියලා කොක්ක දිගෑරිලා මොකද ධාරී චරාජපුත්‍රයන් වහන්සේ එතන ඉඳලා අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න ගහතාවක් දේශනා කරලා තිනවා යෝගාවේ ජායති භූරි අයෝගා භූරි සංකේ ඒතං ජේදා පතඤ්ඤත්වා ඒතං අයෝගා භූරි සංකේ ඒතං විදිය සම්බන්ධ භවය විභවවච තතත්තාන නිවේශය යථා භූරි පවද්දිතේ වහන්සේ කියලා තියෙනවා යම් කිසි කෙනෙක් යෙදෙනවා නම් එන අරමුණක් එනකොටම පමා නොවි ඒ අරමුණ දැනගන්න යෙදෙනවා නම් ඒ පුද්ගලයාගේ භාවනා වැඩිමක් සිද්ධ වෙනවා. අයෝගා බුහුරි සංකයෝ අරමුණට පමයි නම් අපි යෝගයට සාපේක්ෂව පෙන්වන්නේ භෝගය කියලා එකක්. අරමුණ විඳින්න හදනවා නම් විඳිනවා කියල කියන්නේ කාම භෝගී වශයෙන් මේක ප්‍රිය අරමුණක් අප්‍රිය අරමුණක් මේක වුණා හොඳයි මේක වුණා නරකයි ආදී වශයෙන් අර කියපු විදිහට අනුභවන ක්‍රමයට ගියොත් අනිවාර්යයෙන්ම කෙලෙසය යෝගාවේ ජායති බුහුරි අරියට අරමුණ එනකොටම ඒ වගේ සංඥාවල් හෝ මම මාගේ හැඟීම් හෝ දෘෂ්ටි වලින් තොරව අරමුණ බලන්න පුළුවන් නම් භාවනාව වැඩිමක් සිද්ධ වෙනවා යම් විදියකට දෘෂ්ටිගත වෙනවා නම් ඒක සපක්කාවේ කියලා මිහිරියාවක් දුකක් ආවේ කියලා අමීරියාවක් සාතසාත භාවය ආවන අනිවාර්යම කෙලෙස්. ඒතන් 2050 පතඤ්ඤාත්ව මෙන්න මේකට එකම අරමුණකින් එක්ක සංසාරේ එක්ක නිවැරදි. දෙක අතර මැද අම්බලමක් එහෙම නැහැ. ඒතන් 2050 පතඤ්ඤාත්ව විභාව විභාවච විභා විභාවේ අවිභාවයේ කියන. වැඩිම සහ නැසීම කියන දෙක දැනගෙන චතත්ථාන නිවේශයේ යම් ආකාරයකට අරමුණ අරමුණ වශයෙන් වේදනා වේදනා වශයෙන් කය කය වශයෙන් දකින්න තරක නතර වෙනවද යථා භූරි පවද්දි චේතනාම භාවනා වැඩිනවයි කියලා ඉතාමත් පොඩි සංකල්පයක් බුදුහාමුදුර දීලා තියෙනවා. එන්නකොටම මේ ශාංශ කල්පනා වෙලා ඒ වචනයෙන්ම උන්වහන්සේ ඒ මාර්ගඵල ඥාන සාක්ෂාත් කරා කියන එක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ වේදනා චෛතසිකේ පහළ වෙනකොටම අනවරේ මත වෙන්න පුළුවන් වේදනාව සබ්දයක් මත වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ හිතවිල්ලක් මත වෙන්න පුළුවන් වේදනාව එනකොටම විඳවන ගතිය ඒක විඳින්න පුළුවන් ගතිය වේදනා චෛසිකයේ තියෙන විශාල ලකුණක් මොකද අනේක හිතවිලි එනකොට සද්ද එනකොට වෙන දේවල් එනකොට හිත බාහිරට දුවන්නේ වේදනාව වෙනකොට අනිවාර්යයෙන්ම ඇතුළටමයි දුවන්නේ ඒක විඳිනවමයි මෙන්න මේ විඳින එකට ප්‍රතික්‍රියා කිරීමයි අයෝගය කියලා කියන්නේ. යෝගය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවකින් තොරව සුඛ වේදනා සුඛ වේදනාවක් වශයෙන් දුක්ඛ වේදනා දුක්ඛ වේදනාවක් වශයෙන් බැලීම. ආන්නේ විදිහට බලන්න නම් මේ දුක්ඛ සුඛ වේදනාවල් පිළිබඳව හැඩ ගන්නවන ගතිය. ඒවා වර්ණ ගන්නවන ගතිය. අපතුල කොච්චර වේගෙන් ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව යම් දැනුමක් තියෙනවා. අන්න ඒක තමයි කල්ලාතු මේ කායන පස්සන උගන්වලා ගොරෝසු මට්ටමට. ඒ තුලින් පුහුණුවක් දීලා මේ එන එන නාම ධර්මයේ තේරුම් ගන්න තරමට රූප ධර්ම දිගේම බස්සන්ට පුහුණු දිගේම සියුම් කරගන්න රූප ධර්ම විශේෂයෙන්ම භාවනා හිත සියුම් කරගන්න දන්න කෙනාට පමණක් වේදනාවේදී මේ ලක්ෂණ ඇති කරගන්න පුළුවන් මේ වේදනාව පෙන්වන්නේ දීබුබුලක් වගේ ඒ දීබුබුලක් ඇති කරන්න ඒකට වාතය අවශ්‍යයි ජල තරංගයක් තරලයක් අවශ්‍යයි. ඒ ජල තරලේ පවතින සියුම් සිවියක් හදාන්න පුළුවන් තත්ත්වය අවශ්‍යයි. ආනේ තත්හදපහම බොහෝම ලස්සනයි. ඒ ජල බුබුල. නමුත් බොහෝම ඉක්මනට කැඩලා ඉතින් මෙවැනි ජලබබුලක් වෙන මේ නැත්නම් හේතුන්ගෙන් හතුනා වූ මේ වේදනාව මතින් අපි සැප වේදනාව හොයාගෙන යනවා දුක් වේදනාව ප්‍රතික්ෂේප කරනවා කිව්වහම මේ පුතග්ජන ලෝකේ තියෙන මේ ස්වභාවය මොන තරම් ඒකාන්ත වශයෙන්ම අපායට යොමු කරන එකක්ද කියන එකයි. ඒකාන්ත වශයෙන්ම සංසාරට ඇදලා බැඳලාද කියලා කියන එක බලනකොට බුදුරජාණන්සේ දේශනා කළා කියනවා මේ වේදනාව පිළිබඳව වරදොල වටහාගත්තෝ සංසාරය මේ වේදනාව පිළිබඳව එතනදීම අවබෝධ කෙරුවොත් ප්‍රඥාවක් ඇති වෙනවා කියලා. බුදු මෙචිනෝ මොගක් භාවනා ක්‍රමය කියලා මහසිසාඩෝ මේ ක්‍රම ඉදිරිපත් කරන්න ඉස්සලා බුදු ප්‍රාතියෙන් පැතුනේ. ඒ භාවනා ක්‍රමයේ ඔන්න ඔය මේ පටිච්චසමුප්පාදේ ඕන ඔය පුරුකටමයි හැම වෙලාවෙම අදහස යොමු කරන්නේ. දැන් තියෙන ඔය ගෝයන්ක භාවනා ක්‍රමයේ වේදනානුපස්සනාව මෙච්චර ඉස්සරහින් යන එකයි වේදනාව වෙදී පන වුණොත් ඒකාන්තයෙන්ම අපි වේදනාව පිළිබඳ මිහිරි අමිහිරි බවට හිත බැඳෙනවා. ඒක ඉතින් වළක්වන්න බෑ මොකද අපි සංසාරේ නොකරන නොප කෙලවරක් නොදන්න සංසාරේ මේක තමයි කරගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් එහෙම වෙන්න දෙන්නේ නැතිව වේදනාව වෙනකොට වේදනාව වේදනාව වශයෙන් බල ගැනීමයි අවශ්‍ය කරන්නේ අනිසිතෝච එහි ගැලෙන්න සෝ බලන එකයි ඕන කරලා කියන්න ගිහිල්ලා එක දවසක අපිට පුළුවන් වුණොත් මේ වේදනාව පිළිබඳව සුඛ සුඛ වශයෙන් දුක දුක වශයෙන් අදුක්කම සුඛ අදුක්කම සුඛ වශයෙන් බලන්න අන්න එදා ඉඳලා මුළු කයෙම පුදුමාකාර සුවවීමක් වෙන්න පටන් ගන්නවා සුවේ ඇති කරන්නේ භාවනාවෙන් ඔන්න ඔය වේදනා චෛසිකේ දක්කද්දාස දක්කත්ත දාසර පස්සේ තමයි. අපි මේ භාවනා කියන්නේ කායික ලෙස සුකරන එකක් නෙවෙයි. නමුත් අනිවාර්ය ලැබෙන අතුරු බලයක් තමයි. ඒක නිසා මේ වේදනාව පිළිබඳ හැපීම එනතන සැප වේදනාවේ ඇලී ගැනීම සහ දුක් වේදනාවේ ගැටීම තමයි මේ අසහනෙට මූලිකම හේතුව. මේක තමයි පීඩනය. මානසික පීඩන ප්‍රධාන හේතුව. නමුත් අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒ දුක් වේදනාව හෝ සුඛ වේදනාව කවදාකවත් කයට හෝ හිතට හානි කරන්න බෑ. ඒක පිළිබඳව නියම දෘෂ්ටි කෝණයෙන් බලනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඉන්නේ වේදනා සාගරයක. ඒ සෑම වේදනාවක් දැනට යන්නේ සැප වේදනාව පිළිබඳ ඇත්තා වූ මෙහෙලද හසුමුත් දුක් වේදනාව පිළිබඳ ඇත්තා වූ අමීරි අදහසකුත් කියන මේ දෙක මත. ඒ තාකල් ඉතින් අපි සංස්කරණ ඇති කර ගන්නවා. චේතනා පහළ කර ගන්නවා. මේ චේතනා නිසා කර්ම රැස් වෙනවා. දිගින් දිගට දිගින් දිගට යනවා. කායන පසනාවේ දක්ෂකම කරන කවදා හෝ වේදනාව එනකොට ඒ වේදනාව වශයෙන් දක්ෂ ගන්න පුළුවන් වුණා නම් ඒ චිත්තක්ෂණයේදීම තමන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ සංසාරේ මෙච්චර කල් ගෙනිච්ච ඒ චක්‍රය එක චිත්තක්ෂණයකට කැඩුවයි කියලා. අමාරුයි. ඒක මැචිනවා කියන එක අමාරුයි. නමුත් බැරි දෙයක් නෙවෙයි. ඒක නිසා අපට අවශ්‍ය වෙනවා දුක් වේදනාවක් පහළ වෙනකොට පොඩ්ඩක් එන්නකොටම ප්‍රතික්‍රියා නොකර කියන්නේ මුල පමණක් බලන අතර වෙන්නේ නැතුව මේක පොඩ්ඩක් මැද දැක ගන්න. මේ වේදනාව කොහොමද හරි කපන්නේ, කොටන්නේ, පුච්චන්නේ, තම්බන්නේ, එහා පැත්තට පෙරලන්නේ, මෙහා පැත්තට පෙරලන්නේ ආදි වශයෙන් ඒක අපි පෙළන ගතිය. පොඩ්ඩක් දැක ගන්න. පොඩ්ඩක් ඉවසනවා නම් අපිට මේ වේදනාවේ මුල මැද දැක ගන්න පුළුවන්. ඒත් අගට යන්න ඉස්සලා අපි ඉරියව් මාරු කරනවා, පරියන්කේ නැගිටිනවා. නමුත් ඒක දියුණුවක්. පොඩි ටක් වෙලා ඉඳලා තමයි අපි පරියන්ක වෙනස් කරන්නේ. අන්තිම දවසක අපිට පුළුවන් වෙනවා මුල මැද අග කියන තුන් තැන දැක ගන්න. තුන් තැන දැකගත්තොත් මැදදී අපි මෙතෙක් කල දෙකට කපපු පණුවෙක් වාගේ කොට දාපු මාළුවෙක් වාගේ මේ වේදනාව එනකොට දැඟලුවා ඒ නිසා අපිට කලයුත්ත නොකලයුත්ත පිළිබඳව ඥානයක් එන්නේ නැහැ අපි වහා ප්‍රතික්‍රියා කරනවා නමුත් වේදනාව පුංචි පුංචි වේදනාවල හෝ මුලමඳාග කියන තුනම දැකගත්තා නම් ඒ පුද්ගලට අභියෝගයක් එනවා ඉස්සරහට මේ දෙවිදි ටිකක් සැර වේදනාවකදී මම මොකද කරන්නේ ඒත්‍ත්‍රි සරයකදී මොකද කරන්නේ කියලා දිගින් දිගට දිගින් දිගට අර වේදනාව පිළිබඳව මෙතෙක් තිබුණ ඒක පිහ දමන දුරු කරන ගැතිය දැන් ඒක අභියෝගයක් වඩටපත් වෙනවා මේ දුක්ඛ සත්‍ය පෙන්වන්න ගියාම පරිසම්පදා මාර්ගයේ පෙන්වනවා සරුවචන් වහන්සේ නෙවෙයි ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් තියෙන්නේ පීලනට්ටෝ සංතාපනට්ටෝ විපරිණාමට්ටෝ සංකතට්ටෝ කියලා අර්ථ හතරකින් බලන්න පුළුවන් කියනවා දුකේ ස්වභාවය දුක පේන හැටි. දුක මතු වෙනකොට පෙළෙන ගතියක් තියෙනවා. ඒකෙන් මේ දුක් වේදනාවේ හොඳට අපිට පේනවා ඒ පෙළෙන ගතිය නිසා තමයි අපි එහාට මෙහාට වැනෙනවා අපේ ආතතිය වැඩි වෙනවා වාම දැන් මොනවාරි කරන්න ඕන කියලා අපි ආසන්න උස්සන්න ගන්නකට ගෙනල්ල අපි නිකන් රූපයක් බාටපත් වෙනවා අන්න ඒ පෙළෙන ගතියට පෙලෙන්නේ නැතුව මෙන්න මේකයි පෙළන ගතිය කියලා. පෙළන ගතිය අස්පනා අපිටම තියෙදි ඒ පිළිබඳව සතිය පිටවන්න පුළුවන් නම් මේ තුආකල් සංසාරේ අපිට ආපු දුක පරම දුක්ඛ සත්‍ය බවට පත් වෙනවා. පුබ්බේ අනනෝසුතේ ධම්මේසු චක්ඛෝදපාදි ඥානෝදපාදි විචාෝදපාදි පඤ්ඤාෝදපාදි ආලෝකෝ උදපාදි කිය මේ වේදනාවෙම තමයි වේදනා සත්‍ය තියෙන්නේ දුක්ඛ සත්‍ය තියෙන්නේ මේක අයින් කරලා අපි කවදාද දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නේ? කොහොමඩක්වත් පෙළෙන සුළු ගතිය කියන එක පෙළෙන සුළු ගතිය නැති වෙලාවට හිතලා ගන්න බෑ. පෙළෙන සුළු ගතිය පෙළෙන සුළු ගතිය තියෙද්දිම ගන්න ඕන. ඒක ඒකාන්තයෙන් විනාඩි 10 15 යනකොට නොමිලයේම ලැබෙනවා. අන්නේ ලැබෙන එකට ලැහත් වෙලා ඉන්නවනම් වේදනත් හෝ වේදනාව දැන පීලනත් හෝ තවන සතිය තියෙන. කුල්ලකට දාලා පොළනවා වගේ. පින්නට දාලා පලහනවා වගේ. ඒකේ ආවම නොරොස්නාගුල ගතිය, නොයවසනාසුළු ගතියකට ඇවිල්ලා අපි පුදුම ආසන්න උත්සන්න සත්‍යකටපත් කරනවා. ඒක ලියලා අපි ඉරියව් මාරු කරයි කියලා මොකද කරන්නේ? අත ගිනි අඟුවක් අතින් අතට මාරු කරන්න වගේ අරාතින් මේ අතට යන එක විතරයි. කවදාකවත් බහත බීමක් වෙන්නේ. එක්කෝ කබලෙලිපට වැටීමක් වෙන්නේ. අපි ඒ වෙනකොට මොකද කරන්නේ? ඉරියව් මාරු කරනවා. ඒක මාරු කරන මාරු කරන්න අපි ප්‍රශ්නේ කල් දානවා හැර කවදාකවත් උන දෙන්නේ. ඒ නිසා මේ සංතාපනට තවන ගතිය එනකොට අර මහදිව හාමුදුරුවෝ වගේ හුඟට මේකට මුණ දෙන්න ඕනේ අපි දැනුමෙන්වත් අපේ තරුණකමෙන්වත් අපේ ඥාණයෙන්වත් අපේ ලස්සනෙන්වත් මොන්නම අර්ථයක්වත් නැහැ දුක දුක වශයෙන් දැක් ගැනීමට. ඒකට අර දේවල් ඔක්කොම බහ තබන්න ඕන. අරවත් තියනකම් සත්තු උපලද්දී සතෙක් කළ හැකියම කියනවා. අරවා තියෙනකන් ආත්ම සංඥා වෙනවා. ඔක්කොම වැටිලා. පටාජහරා වගේ අත් දෙක පොළවේ ගහමින් ඇඳුම් නැතුව විලිබේ නැතුව දන් කරන මට්ටමට ගියාට පස්සේ වේදනාව වේදනාව වශයෙන් දැනගැනීමේ ශක්තිය තාමත් තියෙනවා. ඉතින් ඒකත් එනකන් දුකෝ තමයි ඔය පමාව කියන්නේ. කවදා හරි තෙන් ආපු දවසක් නම් ඔන්න තේරෙයි මේ අපි හම්බ කරගෙන තියෙන සපයි සාන්තයි හොඳයි කියලා හම්බ වෙන තියෙන තේරම බාධායි. ඒ නිසා ඥානන්ද සාධිකේ ඒ කියවනක් තියෙනවා මේ අපි හම්බ කරපු සෑම දේවල්ම දීර්ඝ කාලෙටම දඬුවමක් වඩපත් වෙනවා. දීර්ඝ කාලේ ණයක් වඩපත් වෙනවා. දීර්ඝ කාලේ කැඹිරිල්ලක් වඩපත් වෙනවා. ඒ හම්බ කිරීමේ දැන ගැනීමක් තියෙනවා. ප්‍රෝජනේ පිළිතුරු නම් ඉතින් අපිට මූලික අවශ්‍යතාවයන් නැතුව බැරි නිසා මේ හම්බ කිරීම හොඳයි. නමුත් මේ අතිරේක හම්බ කිරීම වගේ මේකට ඇති වෙන බන්ධන නිසා ඒවයි හිතලා නෙමෙයි බන්ධන ඇති වෙන්නේ. මම ගලවන්න ගිය දවසේ අර මහජීව හාමුදුරන් වාගේ නිකමට හරි. අනේ ඉදාට තේරෙයි මේවා පුදුමාකාර අර වඳුරුලාට වාගේ අත්‍ය ගාන ගාන කරන අහුවෙනවා. එතකොට නම් අපිට හිතෙන්නේ අනේ අම්මලා තාත්තලාවත් හම්බ කරපු නැති හොඳ හම්බ කෙල්ලක් හම්බෙලා තියෙන. දැන් නම් අපිට ඉතින් ආර්ථිකය සාර්ථකයි, දේශපාලන වශයෙන් උත් ඉස්තාවරයි, ඔක්කොම හම්බුනා කියන්නේ. ඔක් කවදායෝ ගලවන්නේ කියලා තමයි තේරෙන්නේ. ඒක නිසා මේ දුක් වේදනාව පිළිබඳව මේ වැඩපිළිවෙලේදී වේදනට්ටෝ සංతాපනට්ටෝ කියන දෙක දිහා අවබෝධ කරගන්න හදනකොට තේරෙනවා අපි වැල් ගැඩවිල්ලෙක් වගේ කිසිම කොඳුලට බලක් නැති සත්ව జాතියක් වගේ වේදනාව વિશે කටයුතු කරන්නේ පුදුමාකාර බයකින් පුදුමාකාර සහජාතයකින් බුදු දානන්ද අපිට අභීසව අභියෝග කරනවා නෑ ඕක දිහා කොණ්ඩක් ඇතුව බලපන් වීරත්වයෙන් බලපං කියන. මොකද කොහොමඩක්වත් ඔක අපි විඳිනවා. ඒ විඳින එකට සාර්ථක වශයෙන් මුණ දීලා බැලුවොත් ලෝකේ ඕනම වීරත්වයටපත් වෙච්ච පුද්ගලයෙක් චරිත කතාව කියලා බලන්න ජීදීම කෙනෙක්. ඔක සමල්යානාවක් තුලින් ගිහිල්ලා නැහැ. කියාගන්න බැරි ප්‍රකාශ කරන්න බැරි බුදුමාකාර දුක් කණ්ඩක් වළඳලා තමයි එතන ගිහිල්ලා තියෙන්නේ. ගියාට පස්සේ නම් ඔක්කොම මාල් මාල දාන රෙක් කාපට් දානවා. අපිත් වඳිනවා අපිත් හොඳයි හොඳයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අපිට කියනවා සූර වෙලා මදි, වීර වෙලා මදි, අපි ධීර වෙන්න ඕන. සූර වෙනවයි කියලා කියන්නේ අපේ පුද්ගලික ලක්ෂණ කිය. ඒක එක ශිල්පෝට අපි සූර වෙනවා. ධීර වෙනවයි කියලා කියන්නේ ඒක සමාජ සුභසිද්ධිය වෙනස අපිට යොදවන්න පුළුවන්. වීර වෙනවයි කියලා කියන්නේ. ධීර වෙනවයි කියලා කියන්නේ ඒ යන අල්ලපන රසටම බත් කරවෙන්න ඕන. එහෙම නැත්නම් සූර වීර වෙලා නතර වුණාට මරණ මොහොතේ ජවිත මොනක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අර මහා ශිව හාමුදුරන් කිව්වා කියන දේ ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි යෝග අයෝග දෙක තේරුම් ගන්න ඕනේ. අරගෙන භව විභව දෙක තේරුම් අරගත්තා නම් මේ සඳහා වේදනාචෛසිකේ තාමත්ම සජීවී ක්‍රියාකාරී පැත්තක් වෙනවා. ඒ වගේම තමයි අර ගත්ත කතා ඉවර කරන්න නම් වේදනත්ව සංතාපනත්ව කියු වගේ මේක සංකතත්වෝ කවදාකවත් දේශනාව තනි පුද්ගලයෙක් වශයෙන් ඉන්නේ රාශියක් වශයෙන් තමයි පහළ වෙන්නේ ඒ නිසා දවන පිච්චෙන කපන කොටන තැනකට හොඳට හිත තියලා බලනින්න කවදාකවත් එක එකක් නෙවෙයි විශාල වේදනාවක් එක් රාශියක් තියෙන නිසා ඒක නිසා ඒකේ ඒකාකාරී මධ්‍ය ලක්ෂයක් නැහැ රාශි ගොඩක් තියෙනවා කවවම කවදාකවත් වේදනාව කොටු කරන්න බෑ රැයකට පේන කණාමැදිරි රංචුවක් වගේ නැත්නම් ඒ කියන විරාරංචුවක් වගේ රංචුවක් තමයි මේකේ තියෙන හැම වෙලාවෙම සංකතයක්. ඒක රාශියෙන් පහළ වෙච්ච දෙයක්. ඒකට ඇහැට ආවන රූපයක් පේන්න ඕනේ. ඇහත් ඉදිරියපත් වෙන්න ඕනේ. චක්කු විඥානයක් වෙන්න ඕනේ වගේ කියන්න පුළුවන්. ద్వාර ආරම්මන සදුප්පණ කියන තුනක් තියෙනවා. ඒක ස්පර්ශයට ආවට පස්සම වේදනාවෙන්. ඔය තියෙන අසරසුර කනේ නාසයේ දිවේ කයේ මනසේ උද්දුමාකාර වේදනාවුලි කොට තමයි කොට තමයි කියනවා. මෙන්න මේ ආශය නිසා අපිට මේක තේරුම් බේරුම් කරගන්න බැරි නමුත් එක වරකට ඉදිරිපත් වෙන එකක් දිහාවට හිතෙමු කරලා බැලුවත් ඒක තුලක් තියෙන මහ රාශිය. ඒ වගේම විපරිණාමයි මේ වේදනාව කවමදාකවත් චිත්තක්ෂණ දෙක සමාන නැහැ. එකක් තව එකට දෙමින් ගමන් කරමින් ගමන් කරමින් තියෙනවා. මේ නිසා සරුවචනanse ප්‍රකාශ කළ දෙන මට මතක නැහැ කොහෙද කියලා තියෙන කියලා මහණෙනි වේදනාව නම් ඇත්ත වශයෙන්ම දුකයි. නමුත් වේදනාව වේදනාව වශයෙන් දැනගන්නවා විතර සැපයක් මුළු ලෝකෙම නැහැ කිය. ඔන්න මේක කල්පිරු එක දැක ගන්නව වෙනුවට ඒක මකන්න හදනවා. ඉෂිකක්කමක් කරනකොට පැනඩෝල් ගන්නවා. පොඩ්ඩක් තුවාලක් කරනකොට බාම් ගන්නවා. තීන් ගාලි වල විමුක්තිය ඉල්ලනවා. අර ගොඩින් මහත්තයා කියනවා ඒ දවසේ ජනසහයෝක්ති පෙරමුණේ ඉන්න මිනිස්සුයෝ පවා. ඒ දවස්වල බෝම්බ ගන්න කැරේටලා ඉන්නකොට කොච්චර මధుරෙක් කවදාකවත් කෑගෙවි නැහැ. මොකානෝගේ කොච්චර මේ තමන්ගේ විමුක්තිය යන මිනිස්සු මధుරෙක් කපම කොච්චර දඟලනවාද කියලා. අපිට පොඩ්ඩක් සද්දයක් කරනවා අපිට පොඩ්ඩක් බඩගින්නක් කරනවා අපිට පොඩ්ඩක් වෙනකොට අපි කොච්චර ඉක්මනට මේ කියන දේවල් හැදගහමින් යන්න හදනවාද එහෙමනම් කවදාද අපි මේ අදාළ සූරකමින් වීරකමට වීරකමින් දීරකමට යන්නේ ඉතින් ඒක ලොකු සංවේගයක් පහල කරගන්න ඕන. අර මහාජීව ආම්සු කරගත්තා වගේ අපි ධර්මය ලබා ගැනීමට අවශ්‍ය වෙන ගොඩාක් හේතු සම්පති ලැබලා තියෙනවා. නමුත් අපිට ප්‍රත්‍යක්ෂේ නැහැ. විශේෂයෙන්ම වේදනාවක් වෙනකොට අපි පරණ පුරුදු කරගත්ත සාජ ආධියට වැඩ කරනවා. වැඩ කරන තාකල් අයෝගයයි සිද්ධ වෙන්නේ. අපි වේදනා භුක්තියක් ඉල්ලනවා. මේ භුක්තියකින් තොර වේදනා වේදනා පස්සේ දකින්නවනම් වේදනා පත්‍ය පඤ්ඤා. මම එදා කියලා දුන්නා පස්සපච්ච වේදනා කියන එක තේරුම් අරගත්තා. තීන කියලා මම හිතන ගොඩක් කියලා බණ කියනකොට හොඳට තේරෙනවා. ආනේ වගේ වෙනකොට මේ පස්සපච්ච වේදනා වේදනාපච්ච තණ්හා කියන එකයි අද මේ කියලා දෙන්න හදන්නේ. අමාරුයි පටිච්චසමුප්පාද විස්තර කරන්න හරි අමාරුයි. ඒක නිසා මේ වේදනාව වෙනුවෙන් සුහදව බලන්න ඉගෙන ගන්න. දුක් වේදනා වේවා ශාප සුඛ වේදනා වේවා එතකොට පමණක් ඔය සාතාසාසකම ඉක්මවල අදුක්කම සුඛ වේදනාට යන්න පුළුවන් මේ විස්තර කියනවා නම් ඇත්තටම මේ සාමාන්‍ය සමත භාවනාවකදී හම්බෙන මේ සුඛ දුක්ඛ වේදනාව ඉක්මවල ලබන මේ සාමාන්‍ය ආනාපානයේ ගෙවි යනකොට ඇතිවෙන අදුක්කම සුඛ වේදනාව ඔය රැල්ලෙන් පස්සේ තමයි විපස්සනා පිළිබඳව නාම රූප පරිච්ඡේද ඥාන ආදී ඥාන පහළ වෙනවා. යෝගී වල අන්තිම විපස්සනාවේදී පහළ වෙනවා. සංඛාර උපේක්ෂා ඥානය කියලා එකක්. සංඛාර උපේක්ෂා ඥානයට යනකොට මේ කියන නිරාමිෂ සුඛය එනතම් මේ නිස්සාරණසිත සුඛය ඉක්මවලා නිස්සාරණසිත උපේක්ෂා පහළ වෙනවා. මේ නිස්සාරණසිත උපේක්ෂා පහළ වෙනකොට ඒ කාන්තේම දරුවටන් සඳහන් කරනවානේ ඉදාට රූප ධර්ම ඉක්මවනවා කියන්නේ. ඒ පුදුලි විතරේ කාන්තේම නාම ධර්ම ටිකක් පමණයි. මොකද සෑම රූපයකම තියෙන ඒ මත් කරවන්න පුළුවන් ගතිය. අපිව නතු කරවන්න පුළුවන් ගතිය සම්පූර්ණ මේකමවල. එන ඕනම සංස්කාර ධර්මයක් වෙන්නේ අපිට උපේක්ෂා වෙන පුළුවන් ශක්තියක් කියලා. එදින මහ බුදුමාකාර හිතට එන ඒ ශක්තිය එහෙම නැත්නම් ඒ හිතට එන ගැම්ම කියනකොට කියන්නේ ඒක රහතන් වහන්සේගේ හිත වගේ කියලා කියනවා. එන්කන් රහත් වුණාට පස්සේ මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ කියලා ඔය සමතේදී වාගේ తాවකාලික එකක් නෙවෙයි ඒක ඒකාන්ත වෙනසක් ඇති කරනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කරන්න යනකොට විශේෂම විපස්සනා භාවනා කරන්න යනකොට මේ ජීවිතයේදීම නිවනක් බලාපොරොත්තු වෙනවා නම් ඉස්සල්ලාම අවබෝධ කරගන්න දුක්ඛ සත්‍ය තමයි. ඒ දුක්ඛ සත්‍යයේදී සරුවචනාගේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කළ විදිහට උබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසූ නොවිරු විදිහට මේ දුක දිහා බලන් ඉගෙන ගත්ත දවසේ ඒකාන්තයෙන්ම ඒ දුක පරමාර්ය සත්‍යක් වඩපත් වෙනවා. ඒක නිසා මෙච්චර මේ යක්ෂ ස්වරූපයෙන්, ප්‍රේත ස්වරූපයෙන්, භූත ස්වරූපයෙන් අපකරා පැමිණෙන ඒකාන්තයෙන්ම දුක අපිට මොකද්ද රහසක් කියන්නේ. නමුත් අපි හැම වෙලාවෙම මේකට දොර වහනවා. මම පුංචි කතාවක් කියලා මේ බණ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මම පුංචි කාලේ කිව්වා රන්දිව කියලා චිත්‍ර කතා පොත. අපි ඉන්න කාලේ තමයි චිත්‍ර කතා එල්ලම පටන් ගත්තේ. ඉස්ලාමක පොත් එකක් හැබැයි ඒකේ මුල් කවරේ අග පැත්තයි තිබුණේ නැහැ. පාවිච්චි කළකොල්ල නැද ටික විතරයි තිබුණේ. අන්න ඔය දෙගුණා මේ හිතුවක්කාර කොල්ල දෙන්නේ කැලේ වදිනවා. ඉස්කෝලේ යන්නේ නැතුව. ඒල අන්තිමට වනදරුව බවට පත් වෙනවා. පත් වෙලා බොහෝ කාලයක් කැලේ ඉනකොට ඒ කැලේ ඉන්න ගෝරිල්ලේ කාරු වෙනවා. යන තුන් දෙනා ඉතාමත්ම මේ වන ජීවිතය ගත කරන අර ගෝරිල්ල වරින් වර පළ නෙරලා දෙනවා මේ දරුවොත් එක හඩුවම කැලේ හොඳටම මැදට ගියාට පස්සේ ඒ කැලේ මැද කල බලාපොරොත්තු නැති වෙන විදිහට පුංචි පැල කොටයක් හම්බ මේ දරුවෝ දැන් අවුරුදු ගාණක් මේ ශිෂ්ටාචාර ලෝකයෙන් වෙන් වෙලා ඉන්නේ මේක දැක්කට පස්සේ දූවගෙන යනවා ධනාවය බලනකොට ඒක ඇතුළේ ඉන්න ඉතාමත් ස්වරූපේ කාන්තාවක් ඉතාමත් ගැටි දුක් පීඩාවකටපත් වෙනවා. චිත්ත පීඩාව කියන එකේ ඇස්සට බලන්න බැරි තරම් වෙහෙසෙයි. පස්සේ මේ දරුවන්ට මේක තේරෙන්න ගිහිල්ලා කියනවා අම්මේ අපිට කන්න පොරවල් දෙන්නේ. ඊට පස්සේ අම්මා කියනවා නේ දරුවෝ මට කරදර කරන්න එපා. ඔය තියෙන දේ කරන කාලා ඵලයන් කියන. ඉතින් අර දෙන්න ආලා චිම්පන්සියවත් කවල උන් යනවා ආයෙත් කැලේ. ඉහළ බලන ගහම කැලේ නෑ මේ වගේ හොනේම පහුවෙන්දත් උතෙන්ට යනවා. ඇවිල්ලා බලන්න මේ දරුවන්ට පේනවා මේ අම්මා ඉතාමත්ම ડિප්‍රෙස්ඩ්. මුත්තේම චිත්ත පීඩාවයි. ඒ කියලා කෑම ඉල්ලනවා. තුන් හතර යනකොට මේ අම්මා කියනවා අනේ දරුවෝ කරදර කරන්න නැතුව ඵලයන් ඇයි. පස්සේ ආයේ දරුවේ කහනවා අම්මා මොකද උඹ මේ කනගාටු වෙන්නේ ඉඳලාද කියනවා. ඔයගොල්ලෝ මේ සෙල්ලම් වයසේ ඉන්නේ ඔයගොල්ලන් කවදාකවත් මගේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ තේරුම් ගන්නත් බෑ ඒක කවදාකවත් වෙන උඹ ආවේ කැමරට නම් කාලා බලන්න. පස්සේ අන්තිමට වෙන්නේ ටික දවසක් යනකොට මේ දරුවෝ මුළු රාත්‍රියක් මෙතන ඉඳ පටන් ගන්නවා. එක දවසක මේ කටි රෑ ඉඳ හදනකොට රෑ 6 පත්තු ගොම්මන් වෙලාවට මහ පොළොව පුපුරන හබ්දයක් ඇහෙනවා. ඉන්න විශාල භූමිකම්පාවක්. පොළොව පුපුරලා ඒ වගේ විශාල දුමක් ඇවිල්ලා එක ඇහක් වෙන කැතම කැත විශාල භූතෙක් පහළ වෙනවා. මේ දරුවෝ වේගුලන්න පටන් ගන්නවා. ඉන්නන්න පටන් ගන්නකොට අර චිම්පන්සියා කිචි කිචි කිචි කිචි ගාලා hina වෙන මොකද ඌ වගේ ඒ රූපේ. ඒක දරුවෝ බලනවා chimpanzee දිහා බලපුවම ඇත්ත තමයි chimpanzee hina වෙනකොට මේ කටේට ටිකක් ඇඟට ලේ වුණනවා. කොහොම හරි හෙල්ලුම් කාලේ ඉන්න බලනවා අර භූතයා ගිහිල්ලා අර කුටිය දිහාට යනවා. ඉතින් ඒකකොට නම් ළමයින්ට තේරෙනවා මේ අම්මගේ මේ ඇඟේ මූණේ ලේ නැතුව මොකද මේ භූත දෝෂෙ නිසායි කියලා. තවත් දෙක තුනක් මේ ළමයි බය වෙලා ඉඳලා පස්සේ කියනවා අම්මා මෙන්න මේක නේද කාරණා. ඊට පස්සේ අම්මා කියනවා දරුවෝ උඹලට ඔය බරපතල වැඩි. ඔබ හොයන්න යන්න එපා. උඹලා ගියා ආපු පාරේ ඵලයල්ලා කියලා. හැබැයි මේ දරුවෝ මේ භූතය දවස් 3-4 බලනකොට එක ලකුණක් නිරීක්ෂණය කරනවා. මොකද මේ භූතය ඉන්නේ ඉතාමත්ම කනගාටුවේ යන්නේ අඬනවා. ඊට පස්සේ මේ කොල්ල දෙන කල්පනා කරනවා මේ භූතය ආපු වැඩේ හරි ගිහිල්ලා නෙවෙයි යන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ අර කුටි ළඟට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. බලන්න බලනකොට අර කුටි ළඟට ගිහිල්ලා මේක පුළුවන් තරම් පුංචි රූපයක්ම වාගෙන අර දොරෙන් ඇතුල් වෙන්න උත්සාහ කරනවා. ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ මොකද්ද පුංචි බලාපොරොත්තුක් ඇතුළු. ආපහු එන්නේ ඉතාමත්ම කනගාටුයි. අඳාලාවිලා ආයෙසර කන්දකාරේ නැති වෙනවා. මේක දවසක මේක සිද්ධ වුණාට පස්සේ මේ දරුවෝ යනවා කුටි ඇතුළට. යනකොට අම්මට කලන්ත දාලා සිහි නැහැ. අර ඇඳ පාවුල වැටලා ඉන්නවා. කිසිම කෙනෙක් පිටක් නැහැ. පස්සේ මේ අත්ව කලන්තේ නතර කරලා අනිත් කරලා ඇඳ උඩ තියලා ඒ තමයි වෙන මේ දරුවෝ උඹලට ඔගේ වැඩක් නැහැ. මේක ඉවර කරන්න බෑ මේක විශාල සාපයක් තියෙන උඹලා උඹලට වැඩක් කරගන්න කියලා. අර ළමයි මේක නිරීක්ෂණය කරලා කරලා කරලා අම්මා තියෙන දුකේ මේ භූතයා තියෙන දුකේ ඒ නිසා මොකද්ද මෙතන දෙයක් තියෙනවා කියලා අර දරුවෝ දෙන්න අහනවා අම්මගෙන් උඹට අම්මේ බැරිද මේ භූතයා එනකොට පොඩ්ඩක් ඇයි එන්නේ කියලා අහන්න. පොඩ්ඩක් මූණ දෙන්න බැරිද කියලා. කියනකොටත් අම්මට කරන්ට් යනවා. අම්මා කියන කවදාකවත් මගේ ජීවිතේ මම මෙහෙම දෙයක් වෙලා නැහැ. ඒන කැත, ඒන භයානක රූපේ දැකීමට මට කොහොමඩක්වත් කලන්ත හැදෙනවා. මේක කවදාකවත් වළක්වන්න බෑ. හැම හැන්දාවට වෙනවා. තරුව ඊට පස්සේ මේ අංශය දිහා බලන්න. පුතේ ඉන්නේ කනගාටුව යන්නේ හඳාන. අම්මත් ඉන්නේ දුකේ. හැබැයි පුතේ එන ගමන නතර කරන්නේ නැහැ. ඊට පස්සේ මූප කරන දේ අර කුටි අතෙන් හිලක් හදාගෙන බලන්න මොකද කරන්නේ කියලා. බුදේ තාම ආසාවෙන් ඔළුව දාලා අර අම්මා දිහා බලනකොටම හැටල බලන්න ඉස්සලා අම්මර කලන්තය දෙනවා ඊට පස්සේ මල් වඩමක් අතර ගන්නවා වගේ අරගෙන ඉතාමත්ම දුකසේ අර රූපේ දිහා බලලා ආයෙත් කියලා භූතය යනවා සමහර තියෙන පැහැදිලිවම මේ භූතය ඇහෙන පණිවිඩයකට කියලා ඊට පස්සේ අම්මට කියනවා අම්මේ ඒ කාන්තේ මේ භූතයන මොකද්ද පණිවිඩයක උඹ කොහොම කරුවක්වත් විඳවනවා ඒ නිසා පුළුවන් නම් මොන බලාපන් නැත්තම් ඇයි කියලා අහන්නේ කියලා ඉතින් අම්මා කියනවා මේක මට හිතා ගන්නවත් බෑ මොකද මම හැදිච්ච ජීවිතේ මේක වෙච්ච දෙයක් නෙවෙයි කියලා. කොහොම හරි කරලා අර ගෝරිලා වෙලා අපිත් කුටිය පිටිපස්සේ ඉන්න පුළුවන් නම් මේ බුදුදහම මොන දෙන්නේ කියලා. දවස් කාලක් කියලා දීලා දීලා පුහුණු කරලා කරලා එක දවසක ඒ භූතය ඇතුළට එනකොට අම්මා හිත හොඳටම හදාගෙන වෙච්ච දේවල් බලාගෙන මූණ දිහා බලන්න ඕනේ කියලා. නැත්නම් මේ භූතය ආපු කාරණාව අහන්න ඕනේ කියලා පාටම කියන්නේ බොහොම අමාරුයි ඇඟ කීපනවා මූණ දිහා බලන එක පාන. බලනකොටම භූතයාගේ ස්වරූපේ වහාම වෙනස් වෙන්න පටන් ගන්නවා. ශීඝ්‍රයෙන් වෙනස් වෙලා ඉතාමත්ම සුන්දර තරුණ පුරුෂයෙක් පාටපත් වෙලා දෙන්න සිටවලද ගන්න. සිටවලද ගන්නත් එක මේ පුංචි කුටියේ මාලිගාවක් පාටපත් වෙලා සම්පූර්ණ රජමාලිගාවක් පාටපත් වෙලා ඒ පුරුෂයා අහනවා ස්ත්‍රියගේ උඹ කොහොමද මෙච්චර කල් නැතුව ඉඳලා මගේ මූණ බැලුවේ? මම කොහොමද මාව අඳුරගත්තේ කියලා. ඒ ස්ත්‍රියව කියන එහෙම අඳුර ගැනීමක් කරලා නෙමෙයි මේ කුල්ල දෙන්නගෙන් බේරෙන්න බැරුවට මම මූණ බැලුවේ කියලා. ඊට පස්සේ ඔයලා බල්ලයි දරුවෝ දෙන්නාට පස්සේ ඒ පුරුෂයා කතාව කියලා. ඒ කතාව මොකද්ද? මේ දෙන්නා බණ භාවනා කරන්න හිටපු ඒ පුරුෂයාට ධ්‍යාන ශක්තිය සහිතව තිබුණු මානිකාවක ඉඳලා තියෙනවා. මෙයාගේ පුරුද්දක් තිබිලා තියෙනවා දේව සභාවට යන්න. ඒ කෛලාස කියලා දෙවි කෙනෙක් ඉඳලා කියනවා. ඒ දෙවියන්ගේ අනසකර තමයි මෙයාට දිස්ත්‍රික්කයක් බාර දීලා ඒ බලාත්මක දෙවි කෙනෙක් වශයෙන් ගත කරලා තියෙනවා. මේ දේවය දේව රජුරෝ දවසක් ගියාට පස්සේ කියලා දිනවා උඹේ බිරිඳ හිටපු ස්වරූපී මට බාර දීපන් කියලා. මේ පුරුෂයාට අර ස්ත්‍රියව කියලා තිබුණු දැඩි ස්නේහයත් ස්ත්‍රියව පුරුෂයා කියලා තිබුණු දැඩි ප්‍රතිඋත්තරවත් නිසා පාර්ථම තරම් තමන්ගේ අර දේව රාජ කෙරෙහි බොහොම කැත විදියට බයි. ඕන දෙයක් කරන ඔය වැඩේ විතරක් මට කියන්න දෙන්න එපා රීමේ කියලා. ඒකේ වෙලාවට කියන්නේ. කියන්නේ යනකොට මේ දේවයා කියනවා උඹ ආදේ ඉඳලා මහා භූතෙක් බාටපත් වෙනවා. උඹ ඉන්න මාලිගාවේ කුටියක් වගේ කවදා හරි මේ බිරිඳ උඹ තේරුම් ගන්නවා. උඹ අවබෝධ කරගන්නකම් උඹ භූත භාවයටපත් වෙනවා. කවදා හරි උඹ පවුල විසින් නැත්නම් ඒ බිරිඳ විසින් අඳුනා ගන්නකම් භූත භාවයටපත් වෙනවා. ඉතින් අර දරුවෝ ඇවිල්ලා කරපර විහිළුව නොකරෙන්න අර අම්ම හැමදාම භූතය කෙරේ බයෙන් තමයි බලන්නේ. මෙන්න මේ වගේ තමයි මේ දුක් වේදනාව කවදා හෝ අපි මූණ දිහා බලලා දුක් වේදනාව අඳුනාගත්ත දවසට ඔක පරම දුක්ඛ සත්‍ය බවටපත් වෙනවා. අපි ඔක ප්‍රතික්ෂේප කරන්න හදන තාක්කල් හැමදාම හැන්දාවට බය වෙනවා. මොකට නූල් බැඳලා වැඩකුත් නැහැ. දෙයයන් වැදලා වැඩකුත් නැහැ. බුදුහාමුදුරනේ කියලා වැඩකුත් නැහැ. බුදුහාමුදුර කියන්න ඕනේ කියලා තියෙනවා. ඔය දුක පිළිබඳව තියෙන ඉවසීමේ ශක්තිය තියෙනවා නම් ඔය තුලමයි දුක් පරමාර්ය සත්‍ය තියෙන්නේ. එදාට අපිට දුක විශ්ේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුමුද පාටි ඥානමුද පාටි වගේ මේ දත් පිළිස්සගෙන අපෝ ඛණ්ඩ වගේ එන දුක ඒකාන්ත විශාල පණවිඩයක් කියනවා අපිට. මුළු ලෝකෙම මේ දුක ප්‍රතික්ෂේප කරන්න හදද්දී සරුවච්චන් වහන්සේ කිසි කාලේ පවා එහෙම නැත්නම් පු탁ජන කාලේ පවා කිං කුසල ගවේෂීව හැසිරුණා. මේ දුක දිහා දුක වශයෙන් බැලීමකින් තොරව අපි මේ කරන්න හදන විගතමින් කවදාකවත් අපිට සත්‍ය දැක ගන්න අමාරුයි. ඒක නිසා අපි තීරුම් ගන්න ඕනේ අපි දන් දීලා තියෙනවනම්, සිල් රැකලා තියෙනවනම්, බණ භාවනා කරලා තියෙනවනම්, අපි ළඟ තියෙනවනම් ශ්‍රද්ධාවක් වීර්යයක් සතියක් සමාධියක් ප්‍රඥාවක් මේ සියරම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ භාවනාවේදී මතුවෙන සැප වේදනා දුක් වේදනා මේකමොත් විශේෂම දුක් වේදනා විශේෂයි ඉතියාව වෙනස් නොකර පුළුවන් තරම් ඒ දුක් වේදනාවේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා බලන්න හිටියානම් මේ දුක දැනීම තුලින් නැත්නම් මේ දුකට සතුටින් නැත්නම් මධ්‍යස්ව මූල දේව තුලින් දුකේ ස්වરૂපේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මේක තුළ සම්පූර්ණ ජවයක් තියෙනවා. ඒ නිසා මහසිසාරද ස්වාමීන් වහන්සේ පොතේ කියනවා උඹට යම් කිසි දවසක මොනම හෝ විපස්සනා ඥානයක් සාක්ෂාත් වෙන්නේ දුකට වාංගු වෙලා. බරපතල දුකක් ආව වෙලාවේදී ඒක හරහා ගිහිලා එහා පැත්තට ගියාට පස්සේ තමයි තමයි විපස්සනා ඥාන සාක්ෂාත් වෙන්නේ. එතකොට ඔබගේ තියෙන මේ සද්ධා විදේ සති සමාධි ප්‍රඥා පුදුම අධිෂ්ඨාන ශක්තිය පුදුම විදිහට පණ රැකෙනවා. ඒක නිසා දුක එනවා නම් විපස්සනා කියන්නේ සිටි දේව දුව ගෙට වැඩියා කියලා. විපස්සනා භාවනාවේ දුක විතර නිවනට ආසන දෙයක් නැත්තේ. ඒක නිසා අපි දුකට ලෑස්ති වෙලා ඉඳ ගන්නකොටම මොන දෙයක් ආවත් වෙනදාට වඩා ප්‍රදේශයක් වෙනදාට වඩා දුරට මම බලහන් ඉන්නවා කියලා පටන් ගත්තොත් ඒ යෝගාචරය හැමදාම නැගිටින්නේ තිබුණට වැඩිය අධිෂ්ඨාන ශක්තියකින් චිත්ත ශක්තියකින් එතකොට තමයි අපේ ශ්‍රද්ධාව ඇත්තද නැත්තද අපි ළඟ තියෙන වීර්යය ඇත්තද නැත්තද සතිය කියන එක අපිට ඇත්තද තියනවාද සමාධියක් තියනවාද කියන එක දැනගන්න ප්‍රස්තාවය පුළුවන් ඒක නිසා හැමදාම අපි වරද්දාගත්ත පරණ අත්දැකීමමයි ඊගා දවසට අපිට ගුරුවරයෙක් වඩපත් වෙන්නේ අපි මේ දුෂ්කර ක්‍රියා කරනවා කියලා අයින් කරන්න හදන දුකමයි කවදා හරි පරම සත්‍යයක් බවට පත් වෙන්නේ. ඉතින් ඕකේ නෑ ස්ත්‍රී පුරුෂ භාවය. ඕකේ නෑ මේ පැවිදි උපවිදි භාවය. ඕකේ නෑ වෙන කිසිම කෙනෙකුට උදව් කරන්න පුළුවන් ස්වරූපයක්. අපි මේකට කලාපය තාකල් ප්‍රතික්‍රියා කරන තාකල් නොදකින් කියන තාකල් කවදාකවත් අපිට නිවන් දකින්න හම්බෙන්නේ. ඒසාර මොහින්දජී තුමා මට මතකයි කියනවා කවදා හෝ පරියන්කේදී මරණ දුක අත්දැකපු දවසට පහුවෙන්ද තමයි අඩු ගානේ සෝවන් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා මේක පෙළනවා. ඒක තවනවා. ඒක දහඩිය දානවා ඒක ගැහෙනවා මේ සෑම දෙයක්ම කරන්න පුළුවන් කයතයි ජීවිතයයි පවණයි ඒ නිසා සර්වචාන්සේ දේශනා කරනවා ප්‍රසද්ධාව දිනු කරන්න ඕන වීර්යය දිනු කරන්න ඕන සතිය දිනු කරන්න ඕන සමාධිය දිනු කරන්න ඕන ප්‍රඥාව දිනු කරන්න ඕන කරුණාකල ජීවිතයයි කයයි දෙක ප්‍රතික්ෂේප කරන්න පූජා කරන්න කියලා දාන්නේ කායේච ජීවිතේච අනපේක්ෂතාව පට්ඨ වේ ඕක පිළිබඳ තියෙන අපේක්ෂාව තියෙන තාක්කල් මායාව ඔකත් එක්ක ගන්න වෙනවා. මේ දීලා දැම්මනම් ඊට පස්සේ අපිට ආයේ මාය එන්නේ ඉස්සරළම අපිට ඒ ලැබිය යුතු ශක්තිය ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ඉන්න ඔක්කොමලා සෑහෙන දුරට මේ දිගේ කටයුතු කරපු ඇත්තෝ. වේදනාව විඳලා තියෙන ඇත්තෝ. මේ භාවනා වශයෙන් හෝ භෞතික ජීවිතයේ වශයෙන්. නමුත් ඒකට වෙනදාට වඩා මේ වෙච්ච වේදනාව වෙච්ච අපපසුවේ වෙච්ච වැරදි දිගේ තව ඉදිරියට ශක්තිය ගියොත් වැඩ කරගෙන යන්න ගියොත් ඊගාට හම්බෙන වේදනාවට වැඩි ටිකක් වැඩි. ඒ නිසා ඊගාට හම්බෙන වේදනාව ඉක්මවීමෙන් ලැබෙන ඥානෙ මේට වැඩි ටිකක් වැඩි. කොහොම ගෙනියලා ගෙනියලා ගෙනියලා ගෙනියලා මේ මරණය හා සමාන පුදුමාකාර බැේවත් එක පුදුම දෙයක් තියෙනවා භවනාදී ඉවසීමේ ශක්තිය වැඩෙනවා. දැරීමේ ශක්තිය වැඩෙනවා. මෙන්න මේක දන්නේ නැති වුණොත් ඕන කෙනෙක් කියන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කිව්වත් මේක නම් කවදා දුක නැති කරන ක්‍රමයක් නෙමෙයි මේක දුක වඩන ක්‍රමයක් කියලා හිතාගන්න ඉඩ තියෙනවා. ඇත්ත තමයි කතාව මග නතර කෙරුවොත්. ඒ නිසා අපි අධිෂ්ඨාන කරන්න ඕනේ මේ ජීවිතයේදීම මේ වේදපු ටික සත්‍ය නම් අපිට මේක ඉදිරියටත් වැඩගෙන යන්න පුළුවන්. ඒ නිසා අතරමඟ නතර නොවි අපටිවාණිව අසන්තුෂ්ටිව මේ ජීවිතේ අඩුම ගන්න. පළවෙනි මාර්ගඵල ඥානයට හෝ සාක්ෂාත් කරගන්න යන තරමට තල්ලු කරගෙන ගියොත් අපි මේ කරගෙන ගිය ගමනේ අපටත් යම් කිසි විදිහකට තැනකට යන්න පුළුවන් වෙනවා. ඒ විතරක් මේ ලෝකෙට ආදර්ශයකුත් ඇති කරන්න පුළුවන් වෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් නම් වේදනා චෛසිකයේ තියෙන පුදුමාකාර ආරාධනාව, පුදුමාකාර අභියෝගයක්. මේ වගේ පිළිදෙකට අර වෙන කෙනෙකුට අභියෝග ගන්නත් බෑ. ඒ නිසා මේ කතාවත් එක්කම මේ අභියෝගේ බාර ගැනීමේ ශක්තිය මේ අත්තන්න තියෙනවා ඒක උත්සාහ ගනිත්වා කියන ප්‍රාර්ථනාවත් එක්කම අද නිමිති ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා ශිරු දිනාගම ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රත්‍යා වර්ධනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා